ඉතින් අදත් අපිට ලිඛිත ප්‍රශ්න කීපයක් ලැබිලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ලිඛිත ප්‍රශ්න වලින් අපේ සාකච්ඡාව පටන් ගමු කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ. අද අපිට ප්‍රශ්න 15ක් ලැබී තිබෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මට ඇති ගැටලුව වැඩසටහන පටන්ගත් දිනේම ගරු ස්වාමින් වහන්සේගෙන් උපදෙස් පැතුවා. ගැටලුව චංචල කම්පන හුස්ම ඇතුලේම එතන එතනම නැති වෙන බවත් එයට මම තිත් තියන්න වගේ බලා ඉන්න බවත් ගරු ස්වාමින් වහන්සේගේ උපදෙස් පරිදි එය තවත් ලං වෙලා බලන ලෙස තව තවත් මාසිත දොඩමලු ගතියක් තියෙන බව කීවා. පයේ ඊයේ සක්මන් කරන විට දොඩමලු ගතිය පහව ගියා. ඒත් පර්යංක ගන්නාවකම මම හිස් තැනකට ගියා. නිින්ද ගිහිල්ලාද කියලා බලන්න මා ගැන පොඩි අවධානය යොමු කරන්න කියලා යාළුවෙකුට කීවා. එයා කිව්වා නිින්දගෙන් නැත කියලා. හිස් තැනක ඉන්න බව මා සැකහැර දැනගත්තා. ඒ නිසා සවස්වරුම වැඩියෙන් සක්මන් කළා. රෑ 8ට පර්යංකයට ගියා. සිත සමාධිමත් වනවත් සමගම ඔළුවෙන් වේදනාවක් ආවා. එය ටික වේලාවයි තිබුණේ. වැඩියෙන් ඇස් පිහාටු ගහන බව දැනුණා. නැවතත් වේදනා තනින් තන දැනුණා. බොහෝ වෙලා ඉන්න පුළුවන්කම තිබුණත් රැය වෙනකම් ශාලාවේ ඉන්න බැරි නිසා සමාධියෙන් මිදුණා. ඒත් නිදි අවදි දෙකේ රැය ශරීරයෙන් ඇති වෙන නැති වෙන වේදනාවල් අත්විඳා. මට වෙහෙසක් දැනුනේ නැහැ. කාලයක් කාලයක පටන් මගේ ශරීරයේ දෙපතුලේ සිට ඉහළට ඔසවන ගතියක් තියෙනවා. මගේ සිත එයට ඇලිලා. හරියට යාළුවා නැතුව ඉන්න බැරුව වගේ. එය මගේ ගමනට බාධාවත්ද මා හිස්තැනකට එන නිසා මට අරමුණ දැක ගන්න බැරි වේද ගරු ස්වාමින් වහන්සේ gedara යන්න පළමු ප්‍රශ්නේ निराකර ගන්න උපදෙස් පැතීමට සමා වෙලා උපදෙස් ලබා දෙන්න. තෙරුවන් සරණයි. මම හිතන්නේ පොඩ්ඩක් ඉස්සරහට ආවා නම් හරි. හොඳයි. එතකොට මේ දැන් හිස්තැනකට එන්නේ මොනවන මොකක් බලබලා ඉන්නකොටද? ආනාපානේ වැඩ වැඩ ඉන්නකොටද නැත්නම් වේදනාවන් දිහා බල බල ඉන්නකොටද? වේදනාව ස්වාමීනි. හරි. එතකොට වේදනාව බල බලනකොට මොකද වෙන්නේ? වේදනාව දැනුන තනින් තන මේ ඒක ශරීරෙම ඇති වෙලා නැති වෙන හිමෙම ශරීරෙ තනින් තන දැනෙනවා. හරි. එතකොට දීපු ගමම සමාධි වෙනවා. වාඩි වුණ ගමන් සමාධි වෙනවා. හරි. නෑ සමාධි වෙනවා කියන්නේ වාඩි වුණාම මොකක් අරමුණු කරගෙනද සමාධි වෙන්නේ? වේදනාව අරමුණු කරගෙන. හොඳයි. එතකොට වේදනාව කයි වැඩුණාම වාඩි වුණාම වේදනාවන් දැනෙනවා. වේදනාවන් අරමුණු කරගන්නවා. අරමුණු කරගත්ත ගමන් හිත සමාධි වෙනවා. ඔව්. එතකොට මේ වේදනාව තමන්ට තේරෙනවද? තේරෙනවා. තේරෙනවා. හොඳයි. එතකොට තේරෙනකොට මොන වගේද මේ වේදනාව ගැන මට පොඩ්ඩක් විස්තර ටිකක් කියන්න. වේදනාව කියන්නේ මේ නිකාර දුවන වගේ එතන එතනම නැති වෙනවා. එතකොට එතෙන්ට හිත යනවා. එතන එතනම හිත යනවා. ඒ හිත එතන එතනම නැති වෙනවා. හොඳයි. එහෙම වෙනු නිකන් වායුව වගේ දැනනවා. හරි. ඒක තමයි. එතරම් මේ බුදුහාඳුරොත් දෙන්නේ වගේ උපමාවක් නිකන් ජල බුබුලු වගේ තමයි බුදුහාඳුරොත් කියන්නේ. නිකන් හරියට නියම් මේ Uh, ආලෝක යන්නේ නැති බල්බ් එකක් අර බල්බ් අර යට මෙහාට මේ වෙලාව හැමතැනටම යනවා වගේ. ඕ. හරි. මේ තොරණක බල්බ් යනවා වගේද? නෑ ආලෝකයක් නැති නිකන් අර මේ එතන එතන තේරෙනවා. ඕ. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දෙන උපමාව ටිකක් ඊට සමානයි. බුදුරජාණන් වහන්සේත් කියනවා හරියට නිකන් හුඟක් වැස්ස තියෙන වෙලාවක වහිනකොට මේ ජලාශයකට වතුර වැටෙනකොට මේ දැන් වහි බින්දුන වැටෙන්නේ වැහි බින්දුව වැටෙනකොට එතන එතන ඒ වැහි බින්දුවක් වැටෙන තැනක ඔන්න ජල ජල බබුලක් හට ගන්නව නැති වෙනවා. ආයෙත් වැහි බින්දුවක් වැටෙනවා. එතනදී ජල බබුලක් හට ගන්නව නැති වෙනවා. අන්න ඒ වගේ කියනවා මේ වේදනාවේ ස්වභාවය අපිට දැනෙන නිකන් තනි වේදනාවක් වශයෙන්. නමුත් හොඳට ලං වෙලා සියුම්ව බලනකොට එතන තියෙන වේදනා රාශියක්, පුංචි පුංචි වේදනා රාශියක්. ඒ හැම එකක්ම ඇතිලා නැතිලා යනවා. හැම එකක්ම ඇතිලා නැතිලා යනවා. ඒක දැන් බලන්න පුළුවන්ද? පුළුවන් ස්වාමීන් දැන් නිකම් වාඩි වෙලත් පුළුවන්. හරි. හොඳයි. ඒක කිසි වරදක් නැහැ. ඔව්. ඒක කිසි වරදක් නැහැ. ඒක බල බලා ඉන්නකොට දැන් බලන්න අර කිව්ව කියලා තියෙනවානේ මේ කොයි වෙලාවෙද හිස්තැනට යන්නේ? නොදැනුවත් මේ අනු. නොදැනුවත් මේ අනු. හරි. මෙහෙම වෙන්න ඕන නම් එතකොට තමයි ඉතින්ට ආවද? හරි. ආපහු ඒ විදිහටම ආවි. අද උදේත් ඒ විදිහම තමයි. හරි. දැන් යන විදිහ හොඳයි. බය වෙන්න එපා. <laughs> දැන් සැකයක් තියෙන්නේ. එතකොට අර මේ නිකම්ම හිත තිබුණා මෙහෙම මුකුත් මුකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා. ඒ හින්ද වැඩිපුර ඊසක් මං කරා. හරි. නෑ එහෙම දැන් දැන් මෙහෙමයි තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔය හොඳට හිත එකඟ කරගෙන හිතේ සමාධිමත් බවක් හදාගෙන මේ වර්තමාන අරමුණු නිරීක්ෂණය කරනවා. වර්තමාන අරමුණු වශයෙන් අපිට වේදනාව ගන්න පුළුවන්, මේ කයේ දැනෙන ධාතු ලක්ෂණ ගන්න පුළුවන්, නැත්නම් සිත ගන්න පුළුවන් ඕනම දෙයක් වළංගුයි. අපි මේ දේවල් බලනකොට සිද්ධ වෙන්නේ අපි හිතමු ඒවෙන් හැම හැම දෙයකටම පොදු ලකුණක් තියෙනවා මේ හැම දෙයක්ම ඇතිලා නැතිලා යනවා ආයෙත් ඊළඟ ටිකත් ඇතිලා නැතිලා යනවා ඊළඟ ටිකත් ඇතිලා නැතිලා යනවා කකුල දෙලින්දලම දැනෙනවා සම්මානයෙන් ඒ බලන්න හැම බලන්න කොහොමද මේවා ඇතිලා නැතිලා යන්නේ ඒ බලබලා ඉන්නකොට නොදැනුවත්වම අර මෑනියෝ කිව්වා වගේ ඔන්න ඒව ඔක්කොම සමනය වෙනවා සමනය වෙලා සම්පූර්ණ නිකන් ශාන්ත ස්වභාවයකට නිකන් අරමුණක් නැති ගතියකට ඔක්කොම නිකන් හිස් වුණා වගේ නැත්තම් අපි හිතමු තමන් ඔහම නිකන් එක තැනක හිටියා ඒක නිකන් කඩලා වැටෙනවා වගේ. ඔව්. එහෙම වෙනවද? ඔව්. ඒ වගේ ස්වභාවයක් තමයි Tamanට දැනෙන්නේ. ඉතින් කිසි වරදක් නැහැ. ඒක තමයි ඇත්තම විපස්සනාව ඊළඟ අධීරයට තමයි ඔය ගිහිල්ලා තියෙන්නේ. කියන්නේ අපි නොදැනුවත්වම ලස්සන්ට ඒ ධර්මතාවයන් ටික දියුණු වෙලා හැදිලා එනකොට ඊළඟ එකට තල්ලු වීමක් වෙනවා. දැන් මෙහෙම වාඩි වෙලා ඉඳගෙන වේදනාව බලන්න පුළුවන්. ඔව්. දැන් අර ඇස් පියාගත්තම තේරෙන්නේ තියෙනවා. කියන්නේ දන්නේ නැත්නම්කට ගිහිල්ලා මින් නිකන් ඉන්න. හරි. ඒ ස්වාමීන් වහන්සේ එතකොට අර බාහිර අරමුණු පේනවා. මම එහෙමත් බැලුවා. හරි. එතකොට ඒවත් අර හැට පේන හින්දා ටිකක් අමාරුයි. අමාරුයි ස්වාමීන් වහන්සේ. දැන් දැන් ඒ කියන්නේ වේදනාව කමක් නැහැ. වේදනාව එක්කම යන්න වේදනාව අරමුණු කරනවා. ඊළඟට හිතන්න වේදනාවන් හොඳට බලබලා ඉන්නකොට අර වගේම ඒවා සමනය වෙලා සම්පූර්ණ හිත අරමුණකින් තොර ස්වභාවයට එනවා. ආවට පස්සේ ආයිත් ඊළඟට ආයි දැන් වේදනාවක් අරමුණු කරන්න යන්නේ නැතුව පොඩ්ඩක් ඉන්න අර විවේක ගතියේ. දැන් යන්න තියෙන වෙන يعني දැන් පොඩ්ඩක් ඊළඟ පියවරට යන්නයි තියෙන්නේ. ඊළඟ පියවරට යද්දි කරන්න තියෙන දැන් අපි වේදනාව හරහා ආවා. ඒක නැති ඉන්න තියෙන ස්වභාවය දැකගත්තා. ඔන්න හිත ඉබේටම වගේ යන්න අරමුණු වලින් තොර ස්වභාවයකට ගියා. අන්නේ ස්වභාවය තුල දැන් ඉන්න පුළුවන්ද කියලා බලන්න විනාඩි 5ක් 10ක් 15ක් විතර ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඉන්න පුළුවන්. දවසෙම පුළුවන්. දවසම පුළුවන්. ඔව් ඒ කියන්නේ ඔය හරි අතේ හරි මේ එන වේදනා හරි. ශරීර පුරාම දැනෙනු දැන් මට. නෑ මම කියන්නේ ඒක නෙමෙයි. දැන් ඒවා බැලුවට පස්සේ බැලලා ඒවා බලමින් හිටියට පස්සේ යනවනේ අරමුණකින් තොර ස්වභාවයකට. අන්න ඒ ස්වභාවය කොච්චර වෙලා ඉන්න පුළුවන්ද දැන්? ඒක වෙලාවක් කියන්න බෑ. ගැස්සුනොත් විතරයි මේ දන්නේ. නෑ ඒක තමයි. ගැස්සුනොත් විතරක් දන්නවා කියන්නේ එතන ගිය බවක් දන්නේ නැහැ. එළියට එනකොටද දන්නේ. එහෙමද? ඔව් ස්වාමීන් වහන්සේ. තාම එතන ඉඳද්දි අවදිමත් බවක් නැද්ද? ගැස්සෙනකොට අවදි ගැස්සෙනකොට අවදි වෙනවා. ඔව් මේ පැත්තට වුණොත් මෙහෙම වුණොත් දන්නවා අපව හරි ගෙහෙනවා. හරි. දැන් දැන් අපව අරමුණට යන්න බැලුවට ආයි ටිකක් වෙලා යනකොට ආයි හිස් තැන ඉන්නේ. හරි. ඒක ප්‍රශ්නයක් නැහැ. දැන් ඒකේ කෙසි ගැටලුවක් නැහැ. පොඩ්ඩක් පුටුවකද භාවනා කරන්නේ නැහැ නේද? නෑ වාඩි වෙලා. වඩලා. දැන් පොඩ්ඩක් ඔය ඔය ටිකේ පොඩ්ඩක් පුටුවක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ දැන් ඔතෙන්දි කය ගැන මේ මොකක්ද ඒකට කියන්නේ දැන් ඔය හිස්තැනකට වගේ යනකොට කය කය ගැන අවධානයෙන් ඉන්න අමාරුයි. එතෙන්ද අපිට තියෙන හිස්තැනත් එක්ක තමයි චිත්තානුපසනාවට දැන් අපිට යන්න තියෙන ඉස්සරහට. ඒ නිසා කය ටිකක් හොඳට සතප්පවලා තියන්න. ඒ කියන්නේ හොඳට ඉඳවලා කය ගැන දැන් හිතන්න අපි අපි හිතන්න නිකන් හොඳට වාඩිලා බයක් නැතුව ඉන්න පුළුවන් නම් හිතන්න මේ ඉරියව්වෙම අපේ නිින්ද ගියත් කය ගැන බය වෙන්න දෙයක් නැහැනේ. කය ඇදන් වැටෙන්නේ නැහැනේ කොහෙටවත්. අපි හොඳට වාඩිලා නම් ඉන්නේ හොඳට පත්තක් හොඳට පත්තක් තියෙන පුටුවක අපි වාඩිලා ඉන්නවා නම් අපිට නිින්ද ගියත් වැටෙන්නේ නැහනේ. ඒ හින්දා ඒ හින්දා කය ගැන බය වෙන්න දෙයක් නැහැ. අන්න ඒ මට්ටමට එන්න ඕනේ. ඒ මට්ටමට එන්න ඕනේ කියන්නේ ඒ මට්ටමේ කය තියාගන්න. ඒ හින්දා හිතන්න අපි භාවනා ආසනයක් වගේ ආසනයක් වගේ පාවිච්චි කරනවා. ඒක හොඳට හේත් වෙලා ඉන්නවා. දැන් ඊළඟට වේදනාව බලනවා. වේදනාව බලද්දී ඔන්න තේරුම් ගන්න ඔන්න වේදනාව බල බලා හිටියා. ඔන්න හිස්තැනකට ගියා. ගියාට පස්සේ තමන් නිකන් මුකුත් නොදැනෙනවා වගේනේ තියෙන්නේ. හැබැයි නිින්ද ගිහිල්ලත් නැහැ. නිින්ද ගිහිල්ලත් නැහැ. ඒ තරම් මුකුත් දැනෙන්නෙත් නැහැ. අන්න ඒ තත්වේ ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් 10ක් ඉන්න. එහෙම්ම ටිකක් වෙලා ඉන්නවා. ආයෙත් අපි තුමු දැනෙන්න ගත්තා. දැනෙන්න ගත්තම නෝ වේදනාව දැනෙනවා කියලා හිතන්න. ආයෙත් පොඩ්ඩක් වේදනාව බල බලා ඉන්නවා. ආයෙත් අතෙන්ට යාවි. ඒත් ආයෙත් එහෙම්ම ඉන්න. තේරුණාද කියන්නේ? ඔව් ස්වාමීන් වහන්සේ. මේවා බලනවා බැලීමේ ප්‍රතිඵලයක් වශයෙන් අතෙන්ට යනවා. ඊට පස්සේ එතන නිස්කලංකව ඉන්නවා. කියන්නේ මේ මෙතන හැදෙනකොට චුට්ටක් අපි මේ කියන්නේ මේ හැදීම සඳහා මෙතන මේ තියෙන සමාධි ස්වභාවය හැදීම සඳහා අපි පොඩි අනුග්‍රහයක් කරන්න ඕනේ. ඒක තමයි දැන් මේ කරන්නේ පොඩ්ඩක් ඉරියව්ව සකස් කරගෙන අපිට කය ගැන ඒ තරම් මේ කරදර වෙන්නේ නැති වෙන්න කය පුළුවන් තරම් පහසුවෙන් තියාගෙන තමයි මේ වැඩේට දැන් අත තියන්නේ. හොඳයි. එතකොට කය ගැන බය වෙන්න දෙයක් නැහැ. කය හොඳට වාඩිලා තියෙනවා. අපි තියෙන වේදනා ටික බලබලා හිටියා. බලබලා ඉන්නකොට සම්පූර්ණයෙන් සමන වෙලා අන්න හිස් ස්වභාවයකට ගියා. අපිට තියෙන එතන ඉන්න විතරයි. ආය ආයි වැටෙන්නේ ආහාරෙමේ මොකක්වත් නැහැ. ඒ කියන්නේ කයේ කයේ මොකක් හරි බාධාවක් කරහා අරක ගිලිහෙන්නේ නැහැ එතකොට. තේරෙනවද කියන්නේ? ඒ අපි අපි හිතන්න අපිට ඕන අපිදම අපිට අර ස්වභාවය තුල පැය භාගයක් ඉන්න පුළුවන්කම තිබුණා. නමුත් කය වැටෙන්න ගිහිල්ලා නතර වුණා කියලා හිතුවොත් අපරාධයක්නේ. ඒ කියන්නේ තව අපිට පැය භාගයක්ම ඉන්න තිබුණා නම් කය වැටෙන්න ගිහිල්ලා ඒක බාධා වුණාම අපිට යන්න තීච්ච ගමන ටිකක් අඩාල වීමක් වෙන්නේ. ඒ නිසා කය සාමාන්‍යයෙන් හොඳට ඔය වගේ වාඩි කරවලා තියෙනවා. දැන් කයෙන් බාධාවක් නැහැ. අපිට තියෙන්නේ අතන සමාධි ස්වභාවයට ගියා. එතන පොඩ්ඩක් වෙලා ඉන්නවා. තේරුණාද? ඒක බාධාවක් නෙමෙයිද සමහර. මොකද නෑ ඒක තමයි ඊළඟ විවර. මම හිතුවේ දැන් අර අරමුණු බලන්නේ නැතුව නිකන් ඉඳලා නෑ අරමුණු බලන්නේ ඔතෙන්ට එන්න තමයි. දැන් මං <laughs> ගියා නම් ඊට පස්සේ ආයි දුක් වෙනවා. <laughs> ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්නේ අහන්න තු ගියා නම් ඒක තමයි. දැන් ඒ කියන්නේ දැන් අපි දැන් එතන පීවර වශයෙන් ගන්නෙ දැන් අපි තුමු මේ යථාභූත ඥාන දසනන් නිබ්බිදාතාය නිබ්බිද්ද නිබ්බිද්දං විරජ්‍යති විරාගා විමුච්ඡති. ඔය වගේ තමයි පෙළ කියන්නේ විස්තරේ එන්නේ බුදුහාඳුරෝ කියන්නේ. අපි මේ ඇත්ත ඇත්තටින් දැකගනිමින් ඉන්නවා. ඒ හරහා නිකන් අරමුණ නිකන් බොඳ වෙලා වගේ අරමුණ ඈතට ගිහිල්ලා වගේ ඔන්න දැනෙන්න ගන්නවා. ඒතකොට නිකන් අනිත් කෙනෙක්ගේ වේදනාව දිහා බලනවා වගේ. එහෙම බලබලා ඉන්නකොට තමයි ඔන්න යම් වෙලාවක හිත මේ අරමුණ අතහරිනවා. සම්පූර්ණයෙන්ම දැන් අතහත්මේ අරමුණ අතහරිනවා. දැන් හිත තියෙන නිකන් තනියෙන්. හිතට තියෙනවා මේකට බුදුහාඳුර කියන අනිශ්චිත භාවය කියලා. දැන් ඔය සතිපට්ඨාන සූත්‍රයේ හැම කොටසක් ගානම බුදුහාඳුර කියනවානේ දැන් ඔන්න සතිය හොඳට දියුණු කරනවා. දියුණු කරාට පස්සේ අනිශ්චිතෝච විහෙරති. නචකින්චි ලෝකේ උපාදීති. ඔය කොටස අහලා තියෙනවද? නැද්ද? පිරිත් වලින් අහනු ස්වාමීන් වහන්සේ. <laughs> පිරිත් වලින් නෙවෙයි දැන් කළා බලන්නයි තියෙන්නේ. දැන් ඒ දැන් දැන් ඔය බුදුහාඳුර කියන යන්නේ අනිශ්චිත ස්වභාවයට තමයි දැන් හිත එන්නේ. සතිය දියුණු කරලා දියුණු කරලා හොඳට කාලයක් දියුණු කරාට පස්සේ ටික ටික ටික ටික අන්න ත්‍රිලක්ෂණේ වැටහීම හරහා හිත එනවා තත්යකට දැන් තියෙන්නේ හිතටම ආවේනික නිදහසක්. දැන් මේකට ආයි අරමුණක එල්බ ගන්න ඕනේ අරමුණක් ග්‍රහණය කරන්න ඕනේ ඒ වෙනුවට ඔන්න හිත තියෙනවා බොහොම නිදහසේ ශාන්තව අරමුණකින් තොරව ඉන්න පුළුවන් ගතිය තියෙනවා. අන්න ඒ ගතිය තමයි දැන් ඊට පස්සේ දියුණු කරන්න තියෙන්නේ. ඊට පස්සේ විපස්සනාව යන්නේ ඕකත් එක්ක. දැන් ඒ නොදැනුවත්වම එතෙන්ට තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් දැන් ඒ தත්ත්වය දිනු කරන්න සක්පන් භාවනාවේදීත් දැන් අරමුණට බල කළා හිර කළා හිත දාන්න යන්න එපා. සක්මන් භාවනාවේ දැන් නිදිමත වගේ දැනෙනවා. දැනෙනවා. දැන් අර දැන් කොහොමද දැන් සක්මන කරන්නේ? සක්මන දැනෙන දෙයත් එක දිගටම යන වේගෙන් යනවා. වේගෙන් යනවා හිත හිත කොහෙද තියෙන්නේ? හිත තියෙන්නේ ඇතුළෙමයි. ඒ කියන්නේ කකුලට දැනෙන දේ විතරයි ගන්නෙ. දැන් පුළුවන් නම් බලන්න කකුලට දැනෙන දේ දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැතුව නිකන් සැහැල්ලුවෙන් ගන්න. නිකන් පැත්තකින් ඉඳන් නිකන් අනිත් කෙනෙක් සක්මන් කරද්දී නිකන් අපි ලාවට බලන් ඉන්නේ. අන්න ඒ වගේ අරමුණ දැන් දැඩිව ග්‍රහණය කරන්න යන්නේ නැතුව අරමුණෙන් නිකන් පැත්තකින් ඉඳන් වගේ බලන්න. දැන් අර මේ අපි මුලදී තමයි හොඳට අරමුණ බර කළා හිර කල්ලාගෙන බලන්නේ මොකද හිත පිට යන්නේ නිසා. ඒක මට්ටමක්. අපේ ආරම්භක මට්ටම මේක. ටික ටික ටික යනකොට ඔන්න දැන් හිතේ අරමුණේ ඉන්න ගන්නවා. ඊට පස්සේ ඊළඟ මට්ටමේ සොන්න අරමුණේ විස්තර බලන්න ගන්නේ තව මට්ටමක්. ඊළඟට අරමුණේ විස්තර හොඳට පේනවා. ඊළඟට ඒ හරහා ත්‍රිලක්ෂණය හරමේ පේනවා. ඒ තව මට්ටමක්. ඒකිනුත් එහාට ගියාට පස්සේ ඔන්න අරමුණ නිකන් බොඳ වෙනවා වගේ ඈතට යන්න ගන්නවා. එතෙන්දී අපි ආයේ හිර කළා බලන්න ගියොත් වැරදි. දැන් බොහොම අරමුණ තියෙනවා. පාදයේ ස්පර්ශ දැනෙනවා. හැබැයි නිකම් මේ ඉස්සෙල්ලා තරම් හුඟක් හිර කරගෙන බලන්නේ නැතුව ඒ තුල নিমগ্ন වෙලා බලන්නේ නැතුව පොඩ්ඩක් නිකන් පැත්තකින් ඉඳන් බලන්න. බොහොම සැහැල්ලුවෙන් දැන් කරන්න. ඔව් සිතට නොදෙනින්න වගේ නිකන්. අන්න හරි. නිකන් සක්මනේ සක්මන යනවා નિરાයාසයෙන්. Taman නිකන් එහාටයි මෙහාට ඇවිදිනවා. දැන් හුඟා බරට අර අරමුණට යොමු කරන්නේ චුට්ටක් බලන්න හිත මොකද දැන් කරන්නේ කියලා. හිත නිකන් යන්න අතහැරලා හිත මොකද කරන්න කියලා බලන්න. හොඳයි ස්වාමීනි. එතකොට නිකන් හිත තියෙනවා නම් නිදහසේ කොහෙටවත් යන්න නැතුව ඉන්න දෙන්න. ආයෙත් අරමුණට දාන්න යන්න එපා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. ඔක් කළා ආයෙත් පොඩ්ඩක් හිට කියන්න. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පෙරවන් සාර. සතුටුයි ස්වාමීන් වහන්සේ මම පොත් එහෙම බලලා එහෙම මුකුත් නැහැ. හොඳයි හොඳයි. බණ අහන්නේ පොත් බලන්නේ <laughs> මාර්ගෙට යන ගමන විතරයි. දැන් ඊයේත් බණක් ඇහුවානේ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වන විතරයි ස්වාමීන් වහන්සේ. ඒක මාර්ගෙටනේ. හොඳයි හොඳයි. <laughs> හොඳයි හොඳයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හරි. මම ආනාපානසති භාවනාව වඩන අවස්ථාවේදී හුස්ම රැල්ල නැති වී යයි. සමහර අවස්ථාවලදී දෙතිස් කුණපයන් ගැන මෙනෙහි වේ. සක්මන් භාවනාව මාහට වැඩේ. සිත සමාධිගත වේ. මගේ පාදය විලුඹ පොළවට තද වෙන ගතිය දැනේ. ඊට පසු එය සියුම් වී යන බව මාහට දැනේ. මේ පිළිබඳ සවිස්තර තොරතුරු බලාපොරොත්තු වෙමි. නෑ ඕක දිගට කරන්න ඕකේ එතන විශේෂ මේ ගැටලුවක් මතුවලා නැහැ. තමන්ට හොඳට අරමුණේ ඉන්න පුළුවන් නම් තමන් මේ වෙනකොට මෙනෙහි කිරීමක් පාවිච්චි කරනවා නම් පොඩ්ඩක් මෙනෙහි කිරීම නතර කරලා මේ අරමුණේම ඉන්න පුළුවන්ද කියලා බලන්න. අපි තුම එහෙම උත්සාහ කරනකොට හිත පිට යනවා නම් ආයෙත් මෙනෙහි කිරීම පාවිච්චි කරන්න. කොහොම ගිහිල්ලා බලන්න ඊළඟට එන්න පුළුවන්ද කියලා මෙනෙහි කිරීමකින් තොරව හොඳට මේ අරමුණත් එක්ක ඉන්න. දැන් මට හිතන විදිහට මේක කියලා තියෙන විදිහට නම් ඒ වගේ මට්ටමක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ හොඳට මේ දැනෙන දේට අමතරව මට මෙතෙක් දැනුනේ යම්කිසි සුළු දෙයක් නමුත් මෙතන ඊට වඩා සාරයක් තියෙනවා. ඊට වඩා විස්තරයක් මෙතන තියෙනවා කියලා පොඩ්ඩක් තව ටිකක් සොයනාසුලුව දැනගන්නාසුලුව එතන බලන්න. එතකොට තව ටිකක් මෙතනින් මේ ධාතු ලක්ෂණ මතු කරගන්න පුළුවන්. ඒක තමයි ඊට පස්සේ කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා අවුරුදු 3ක පමණ කාලයක සිට භාවනාව පුරුදු කරන අයෙක්මි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපානයයි. දැනට පර්යංක භාවනට වාඩි වී ටික වේලාවකින්ම ආශ්වාස ප්‍රාශ්වාසය හොඳින් දැනි. දැනි සිහින් වී යන අයුරුත් සමහර අවස්ථාවලදී එය නොදැනී යන අයුරුත් දැනේ. කිසිම සිතිවිල්ලක් නොමැතිවද අතපය ශරීරය ගැන දැනීමක් නොමැතිවද අවට ගැනී අවට ගැන හැඟීමක් නොමැතිවද විනාඩි 40ක් 50ක් පමණ කාලයක් එසේ සිටීමට හැකි වී ඇත. පසුගිය රාත්‍රී භාවනා කාල දෙකෙහිම ශරීරයේ පොළවට තද වී සිටින අයුරුත් හිසද ඒ ආකාරයටම හිර වී තිබෙන බවක් දැනින. ඒ ගැන බියක් හෝ තැතිගැන්මක් නැතිව එසේම සිටින විට ඒ తත්වේ නැති වී සැහැල්ලු බවක් දැනින. සමහර අවස්ථාවලදී සිතවිලි වලින් තොර වූ හිස් බවක්ද දැනේ. විටින් විට ආස්වාසය ප්‍රාස්වාසය ගැන සිහි වූද ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේත් ඔබ වහන්සේගේත් උපදෙස් පරිදි ඒ ගැන සෙවීමට නොගොස් සිටීමට උත්සාහ කළෙමි. සක්මන් භාවනාව පාද ස්පර්ශය කෙරෙහිම සිත යොමා සතියෙන් භාවනාව ප්‍රගුණ කෙලිමි. ලනුපැදුරේ රළු බවද, ටයිල් පොළවේ සීතල ගතියද, සක්මන් මළුවට යන කොන්ක්‍රීට් පාරේ කර්කශ බවද, වැලි මළුවේ සිනිඳු බවද කීප වාරයක්ම අද්දුටුවෙමි. වැලි මළුවේ සක්මන ඊට හොඳින්ම ප්‍රගුණ කළ හැකි බව දුටිමි. දැන් භාවනාවට අවර්තීර්ථව ටික වේලාවකින්ම ආයාසකින් තොරවම සක්මන ඉබේම සිදුවේ. ඔසවනවා, ගෙනියනවා, තබනවා යන අවස්ථාවේ ශරීරයේ මුළු බරම එක් පාදයකට දැරීමට වන නිසා ශරීරයේ සම්බරතාවය නැතිවන අවස්ථාද අද්දුටු වෙමි. සමහර අවස්ථාවලදී වැලි මලුවට දුවනවා මම එතනම සිටිනවා ලෙසද මස්කුලියක් පෙරලනවා වැනි හැඟීමක්ද දැනේ. මෙලෙස පැයක පමණ කාලයක් භාවනාවේ යෙදීමට හැකි වේ. ඉදිරියට භාවනාව කරගෙන යාමට ගෞරවයෙන් යුතුව ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔකේ මුල් මුල් පේලි ටික පොඩ්ඩක් ආයි කියන මුල්ම පේලි ටික. දැනට පර්යංක භවනට වාඩි සිට වාඩි වී ටික වේලාවකින්ම ආස්වාස ප්‍රාස්වාසය නොදෙනී සිහින් වී යන අයුරුත් සමහර අවස්ථාවලදී ඒ නොදෙනී යන අයුරුත් දැනේ. කිසිම සිතවිල්ලක් නොමැතිවද අතපය ශරීරය ගැන දැනීමක් නොමැතිවද අවට ගැන හැඟීමක් නොමැතිවද විනාඩි 40ක් 50ක් පමණ කාලයක් මෙසේ සිටීමට හැකි වී ඇත. හොඳයි. මට පොඩ්ඩක් දැනගන්න පුළුවන්ද කාගෙද කියලා? කාලයක් තිස්සේ භාවනා කරනවද? ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක් මාරත් තුනක් විතර කාලයක්. ගෙදෙද්දිත් භාවනා කරනවා. ගෙදරදී හැම දිනපතාම නෙමේ සාමාන්‍ය මාසෙකට දවස් 6ක් 7ක් දවස් මුළුල්ලේමත් කරනවා. හරි. මේ විපස්සනා ගිහිල්ලා. හරි. අනිත් දවස් වලට පැයක් දෙකක් විතර ගෙදරදී කරනවා. එතකොට ආනාපාන සතියමයි දෙකටම කරේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය කර කර යනකොට නිකන් තමන්ගේ දැනුම හැටියට කොච්චර විතර වගේ එහාට ගියා කියලාද හිතෙන්නේ? හතරවෙනි පියවරට කිට්ටු වුණා වගේ කියලා හිතෙනවා. ඒ කියන්නේ හොඳට හිත තැම්පත් වුණා, සමනය වුණා. ඒ ඒ එතන සමාධි වෙලා ඉන්න වගේ පුළුවන් ගැතියද? එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ඒ தත්ත්වය කොච්චර කාලයක් අත්දකින්නවද? ඒ සාමාන්‍ය භාවනාවට වාඩි වුණාමද? නෑ නෑ මම කියන්නේ දැන් ඒ තත් දැන් මාස 3 4ක් විතර වගේ කාලයක්. හරි. එතකොට එහෙම අපිටම දැන් ඔන්න ආසාසයේ මේ මුලැමැදාග බලනවා ඊළඟ පස්සාසෙත් මුලැමැදාග බලනවා එහෙම බලමින් ඉන්නකොටද ඔය තැම්පත් වෙන්නේ එහෙමයි ස්වාමීන් ඊට පස්සේ තැම්පත් වුණාට පස්සේ නිින්ද යනවද නිින්ද ගිහිල්ලා කියලා සමහර වෙලාවට හිතෙනවා නමුත් නිින්ද ගිහින් නැහැ කියලා තේරෙනවා හරි ඊට පස්සේ ඒ කියන්නේ දැන් අපිට නිින්ද ගියේ නැහැ කියලා ඊට පස්සේ තැම්පත් වෙලා ඉන්නකොට මොකද වෙන්නේ මුකුත්ම දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි. සක්මන් භාවනාවේදී අරමුණ කියන්නේ අරමුණත් එක්ක බලබලා යනවා. හිත පිට යනවද නැත්නම් අරමුණේම ඉන්නවද? සමහර අවස්ථාවල පිට යන අවස්ථාවල් වෙනවා. ඒ වුණත් නැවත සක්මනේ යෙදෙන පාද ස්පර්ශයට හිත යමුවාම නැවත එතෙන්ට එනවා. එනවා. ආනාපාන සතියෙන් අර தත්ත්වයට ඇවිල්ලා දැන් මාස දෙකක් විතර වෙනවා එතකොට. ඔව් මාස දෙකක් තුනක් විතර වගේ. මම කියන්නේ දැන් ඔන්න හිත අර වගේ එකඟ වෙන එකඟ වෙන්න කොච්චරලා යනවද? එකඟ වෙන විනාඩි 15ක් 20ක් වගේ විතර යනකොට ස්වාමීන් වහන්සේ එකඟ වෙනවා. එකඟ වුණාට පස්සේ ඉතින් එහාට මොකක්වත් වෙන්නේ නැහැ. ඔහේ තියෙනවා. එහෙම තියෙනවා. හරි. එහෙමනම් දැන් එතකොට කයේ මොන හරි දැනෙන දැනීම් තියනවාද? එහෙමයි ස්වාමීන් වහන්සේ. සමහර අවස්ථාවල කකුල් වලින් විදුලි සැර වදිනා වගේ තේරෙනවා එකපාරටම. ඊට පස්සේ ටිකක් කරගෙන නැති වෙලා යනවා. ගිය සුමාන එක් දවසක භාවනා කරමින් ඉන්න වෙලාවේ අර කෝටු කෑලි කෝටු කෑලි ගොඩාක් වගේ ඉස්සරහා පේන මට හිතෙන මගේ ඇඟ එහෙම වෙලා කියලා. මෙහෙම වෙලා කියලා. ආයේ සමහර දිනවල ගස්ලබ් කෑලි වලට කැපුවා කැපුවා වගේ එහෙම දර්ශන වෙනවා වගේ දැනෙනවා නිකන්. හරි. එහෙනම්. හොඳයි මේ පොඩි වෙනසක් කරමු. මේ අර වගේ දැන් හිතන්න ඔන්න පැය කාලකින් සමාධි වුණා. සමාධි වුණාට පස්සේ බලන්න කායික වශයෙන් මොනවද දැනෙන්නේ කියලා. කයේ මොනවද දැනෙන්නේ කියලා බලන්න විශේෂයෙන්ම උතන දැන් පටන් ගන්න පුළුවන් අපි තුම අත් දෙක මෙහෙම තියන් ඉන්නවා නම් උතන මෙතන තියෙනවානේ මේ එක්ක මේ දකුණු අතේ බරගතිය වම් අතට දැනෙනවා එහෙම නැත්නම් මේ අත් දෙක අතර උණුසුමක් Tamanට දැනෙනවා එහෙම නැත්නම් පාද දෙක එකට ගැටලා තියෙන තැන ස්පර්ශයක් දැනෙනවා නැත්නම් තද ගතියක් රළු ගතියක් ඒවා දැනෙනවා ඊළඟට කොට්ටෙත් එක්ක ස්පර්ශන තැන විතර දැනෙනවා මේ ලක්ෂණ ටික පොඩ්ඩක් හිතින් හඳුනගන්න දැන් දැන් එකඟ වෙච්ච දැන් හිතක් තියෙනවා ආනාපාන සතිය හරහා. දැන් ඒවා ඒ ඒ හිත දැන් අපි පාවිච්චි කරනවා මේ දැනෙන තැන් වලට. දැනෙන තැන් වලට යොමු කරනවා. යොමු කළා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ආයෙත් ආනාපානට හිත ගියොත් එතන ඉන්න දෙන්නේ නැතුව මෙතෙන්ට ගන්න. අලුත් තරමට ගන්න. ඊට ආයෙත් මේ ස්පර්ශ වෙන තැනට ආයෙත් හිත යොදලා බලනවා. එතන බලාගෙන ඉන්නවා. චුට්ටක් ওই විදිහට දැන් කියන්නේ ඊළඟට මේ දැනෙන තැනොත් වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙද්දිත් යහුසුලුව ගන්න ඕනේ දැන් මේ අලුත් තැනට. ඉක්මනටම අපි එතන. ඒ වගේ දැන් අපිට ඕමනා තැනට ගන්න හිත යොමු කරන්නයි හදන්නේ. දැන් ඒකම තමයි ඇත්තම සක්මනේදී අපි පුහුණු වෙලා තියෙන්නේ. දැන් ඒක මෙතෙන්දී පාවිච්චි කරන්නයි යන්නේ. දැන් ආනාපානෙන් එකතු එක කරගත්තා. ටිකක් වෙලා ඕනනම් විනාඩි 5ක් විතර එතන හිටියා. දැන් හොඳට දැන් සකස් වෙලා තියෙන්නේ. ඊට කායික වශයෙන් දැනෙන දේවල් වලට හිත යොමු කරා එතන බලාගෙන හිටියා. මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් බලාගෙන ඉන්නයි තියෙන්නේ. ඕක ටිකක් පුරුදු කරන්න පුරුදු කරලා ඊට පස්සේ ඉස්සරහට යන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි ගෞරව ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව ඔසවනවා තබනවා කියා මෙනෙහි කරමින් සක්මන් භාවනාව ආරම්භ කළෙමි දකුණු පාය ඔසවා තබන විට පළමුව විලුඹ ඉන්පසු පතුලේ මැද ඉන්පසු මාපට ඇඟිල්ලෙන් පටන් අරන් සුළඟිල්ල දක්වා ගොසින් පොළවට සම්පූර්ණ පාදයේ ස්පර්ශ විය දකුණු පාය ඔසවන විට ශරීරයේ වම් පැත්තට බර වෙන බවත් දැනින එමෙන්න වම් පාදයේ එසවෙන විටත් ඒ ආකාරයෙන් දැනීම සිදුවිය මම මාස එකමාර පමණ භාවනා කරන යෝගිනියක් වෙමි. දැන් දවස් දෙකක් පමණ සිදුවන සහ දැනෙන දෙයක් ඇත. විනාඩි 30ක් පමණ සක්මන් කරන විට ඇඟට පන්නේති ගතියත් ලනුපෙදුර බඳ යන ගතියත් දැනේ. ඒ අවස්ථාවේ මම සිතනවා මට නිදිමත ගතියක් එනවා වගේ කියලා. ටිකක් වේගය වැඩි කරලා සක්මන් වට 3-4ක් යනවා. නැවත ටික වේලාවකින් එලෙසම බොඳ වෙන ගතිය ඇඟට පන්නේති ගතිය දැනෙනවා. ඒ ගැන ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ආනාපාන සති භාවනාව මාගේ මූල කර්මස්ථානය නාසිකාග්‍රයයි. එහිදී හුස්ම රැල්ල සියුම් සීතල ගතියකින් ඇතුළෙන බවත් සියුම් උණුසුම් ගතියකින් පිටවන බවත් ආස්වාසයේදී හුස්ම රැල්ල දිගවන බවත් ප්‍රාස්වාසයේදී කෙටිවන බවත් දැනේ. හුස්ම රැල්ලේ වේගය ටිකෙන් ටික අඩු වී නැති වී යන බවද දැනේ. එක් අවස්ථාවකදී මුහුණේ කුහුඹුවන් යන වාසේ දැනෙන අතර කවුදෝ මුමුණන ඡායාවක්සේ දැනින. පැහැදිලි නැති විකාර මනසට දැනේ. ඒ අවස්ථාවේ සිත අතරමං වෙන ස්වභාවයක් ඇත. හිත ගැස්සෙන බවක්ද දැනේ. ඉන්පසු මම නොදැනුවත්වම නින්දටපත් වේ. මගේ මේ දුර්වලකමක්ද වෙන යමක්ද මට තේරුම් ගත නොහැක. මා බාහිර ප්‍රශ්න බැඳීම් වලින් තොර කෙනෙක් බැවින් මේ ලැබුණු නිදහස් අවස්ථාවෙන් උපන ප්‍රයෝජනගෙන උතුම් ධර්මයේ ගුණධම් ජීවිතයට මගේ අවශ්‍යතාවය මේ ගැන මට නිවැරදි මාර්ගය පහදා දෙන සේක්වා. සර්ණයි. හරි. මුලින්ම අපි සක්මන ගැන කිව්වොත් පොඩ්ඩක් බලන්න මේ සක්මනේ හුඟා ආයාස කර විදිහටද ඇවිදින්නේ කියලා. එහෙම නැත්නම් නිකන් નિરાයාසයෙන් සමන්ට හුරු පුරුදු සක්මනේ නම් යෙදෙන්නේ වරදක් නැහැ. අපි නිකන් ඕන්ට වඩා හුඟා හිමින් යනවද නැත්නම් හුඟා හිර කරගෙන ආයාසයෙන් වීරයෙන් යනවද නැත්නම් ඕන්ට වඩා වේගෙන් යනවද කියලා පොඩ්ඩක් බලන්න. අපිට ඇත්තම අවශ්‍ය වෙන්නේ පැයක් විතර තිස්සේ මේ සාමාන්‍ය විදිහට සැහැල්ලුවෙන් ඇවිදින්න පුළුවන් ඉරියව්ව පවත්වනවා නම් ඒ වේගය පවත්වනවා නම් ඒ තරමට නිවැරදියි. ඊළඟට අපිට අපි කරන්නේ එහෙම වේගය පවත්නකොට નિરાයාසයෙන් Tamanට හුරු පුරුදු වේගය පවත්නකොට ඒ පාදයේ ස්පර්ශයක් ගානේ එතනට එතනට හිත යොමු කරමින් එතන මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලන එකයි අපි කරන්නේ. ටිකක් සැහැල්ලුවෙන් ඇවිදින්න සමහර විට මට හිතනවා මේ යම් පමණක වීර වැඩි වෙලා වෙන්නත් පුළුවන් කියලා. හැබැයි මේ தත්ත්වෙන්නේ අපිට විනාඩි 30ක් විනාඩි 45ක් විතර ගියාට පස්සේ නම් සමහරට හිතේ අර එකඟතාවයේ වැඩි වෙනවත් එක්ක නැත්නම් හිත හිතේ යම් සමාධි ගතියක් එනවත් එක්කත් පොඩ්ඩක් මේ தත්තට එන්න පුළුවන් නිදිමතක් වගේ දැනෙන්න පුළුවන් නැත්නම් ඇස් පියවිගෙන වගේ යන්න පුළුවන් කලුවර වේගෙන වගේ එන්න පුළුවන් ඒ වගේ යම් යම් ලක්ෂණ පහළ වෙන්න පුළුවන් එතකොට දිගට සක්මන් කරන්නේ නැතුව එක්ක එහෙම්ම හිටගෙන ආනාපාන සතිය කළා තියෙන හින්දා ආනාපාන සතිය එහෙම්ම යෙදෙන්න හිටගෙන එහෙම නැත්නම් ආසන්නයේ වාඩි වෙන්න තැනක් තියෙනවා නම් එතනට ගිහිල්ලා හොඳට වාඩි වෙලා ආනාපාන සතිය පටන් ගන්න. ඉඳගෙන භාවනා කරන්න පටන් ගන්න. ඊළඟට දැන් භාවනා කරගෙන යනකොට අර වගේ විවිධාකාර දේවල් පේන්න සමහර කෙනෙකුට ඉඩ තියෙනවා. අපි තේරුම් ගන්න තියෙන්නේ මේ පේන එක දෙයක්වත් ඔස්සේ යන්න එපා. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි හිත හොඳට සියුම් වේගෙන එනවා අරමුණ සියුම් වේගෙන එනකොට ඔය වගේ নানা ප්‍රකාර දේවල් ඇතැම් අයට පේනවා. ඒක ඉතින් අපේ චරිතානුකූලව තමයි සිද්ධ වෙන්නේ. ඇතැම් අයට පේන්නෙම නැහැ. ඇතැම් චරිතානුකූලව ඇතැම් අයට පේනවා. ඉතින් සමහර අයට අපිටම බුද්ධ රූප පේනවා නැත්නම් රුවන්වැලිසෑය පේනවා මොනා හරි ඒ වගේ අර ශ්‍රද්ධා මනසට ඒ වගේ පේනවා. ඇතම් අයට අපිටම ඇටසැකිලි පේනවා, මෙරිච් අය පේනවා, වගේ নানা ප්‍රකාර දේවල් තියෙනවා. මේ එකක්වත් හැබැයි අල්ලගන්න යන්න එපා. මේ ඔක්කොම හුදු සංඥා පමණයි. හිතින් හදාපු විවිධාකාර සංඥා පමණයි. ඉතින් ඒවා ඔක්කොම බැහැර කළා. ඒවා ගැන අවදා ඒවා ඒවි නමුත් ඒක නිකන් හිතන්න මේ අනවශ්‍ය දෙයක්. ඒකට අවධානය යොමු කරන්නේ නැතුව ආයෙත් ආස්වාස ප්‍රස්වාසයටම හිත ගන්න. ඒක සමහරට ඒ කියන්නේ ඒ වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ සමහරලාවට සිහින් වෙලා නැත්තම් සියුම් වෙලා තියෙන්න පුළුවන්. නමුත් හිත පුළුවන් නම් මේ ආනාපානයෙන්ම තියන් ඉන්න උත්සාහත් වෙන්න. බැරි වෙලාවත් ආනාපානයේතර අහු එච්චර අහු වෙන්නේ නැත්තම් කයට හිත ගන්න. කයේ මොනවා හරි දැනෙන දෙයක් තියෙනවා නම් අපි හිතමු පාදවල ස්පර්ශයක් නැත්තම් බර ගතියක් අත් දෙකේ උණුසුමක් තද ගතියක් ස්පර්ශයක් දැනෙනවා නම් ඒ වගේ තැන් වලට හිත යොදන්න අර සංඥා ඔස්සේ යන්න එපා. තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්සේ වසර 4-5ක පමණ කාලයක් භාවනාව සිදු කළද අසනීප තත්ත්ව හේතු කොටගෙන කාලයක් නැවත භාවනා කිරීමට නොහැකි විය. සක්මන් භාවනාව සඳහා යොමුයේ අලුතිනි. එය නව අත්දැකීමක් විය. සක්මන් භාවනාව සිදු කිරීමේදී වම දකුණ ආදී ලෙස මෙනෙහි කළ පසුව මෙනෙහි කිරීමකින් තොරව සිදු කළ හැකි විය. එෙහිදී සිත පිටතට නොගියේ. දිගින් දිගටම සක්මන් කිරීමේදී পায় පොළොවහා ගැටීමේදී තද ස්වභාවය සහ එසවීමේදී තල්ලුවක් තල්ලෝක ස්වභාවය වැටහින. මෙසේ නැවත නැවත සක්මන් කිරීමේදී මෙහි සතර මහා ධාතුන්ගේ ස්වභාවය හා එහිද ඇතිවීම නැතිවීම ස්වභාවය වැටහින. මෙහි යම් වැරද්දක් ඇතිද වටහා දෙනු මැනවි. ආනාපාන සතිය සඳහා පරයන්ක භාවනාවට යොමු වේ. එහිදී හුස්ම රැල්ලේ ස්වභාවය මුලදී දීර්ඝ ලෙසද පසුව සියුම් ලෙසද වැටහින. ටික වේලාවකින් නොදැනී ගිය අතර නැවත සියුම්ම දැනින. ඇතැම් විට හුස්ම රැල්ලේ සීතල ස්වභාවයක් හා උණුසුම් ස්වභාවයක්ද වැටහින. හුස්ම රැල්ල තුලට සිත පිහිටුවා සිටීමේදී කය සැහැල්ලු වී හුස්ම නොදැනී කයේ පාවෙන ස්වභාවයක් ඇතිවිය. මොකද්ද කයේ? කයේ පාවෙන ස්වභාවයක්. හරි. ඇතිවිය. මෙසේ සිටීමේදී නැවත හුස්ම රැල්ල සියුම්ව දැනෙන්නට විය. එහිදී ඒ නැවත අප්‍රකටව ගිය අතර ශාරීරියේ පුරාම සියුම් සියුම් විඳීම් ඇති වී ක්ෂණිකව නැති වී යන ස්වභාවයක් ඇති විය. තවුරුනි ස්වාමීන් වහන්සේ මේ යම් වරදක් වේදයි පහදා දෙන්න වෙනවා. හරි. සක්මන ගැන අහලා තියෙනවා ප්‍රශ්නයක්. අර ධාතු බැලීම වරදක්ද කියලා නෑ කිසිම වරදක් නැහැ. Tamanට හොඳට දැන් බොහොම නිශ්ශබ්ද මනසකින් එකඟ වෙච්ච මනසකින් ඊළඟට මෙනෙහි කිරීමකුනුත් තොරව මේ දේ කරගන්න පුළුවන් නම් ඒ පියවරට යන්න වරදක් නැහැ. කියන්නේ ක්‍රමානුකූලව එතෙන්ට ඇවිල්ලා තිනවා නම් ඒ කියන්නේ තමන් කල්පනා කරලා බලන්න පොඩ්ඩක් ආපස්සට හැරිලා අපි තුමු මුලදී ඔන්න සතිය පිහිටව ගත්තා. සමහරවිට ඒකට උපකාරයක් වශයෙන් ඔන්න මෙනෙහි කිරීමක් පාවිච්චි කරා. ඊට පස්සේ ඔන්න ටිකට යනකොට පුළුවන් වෙනවා දැන් මේ අරමුණේ ඉන්න. ඊට පස්සේ ඔන්න තමන් බලන උත්සාහත් වෙලා මේ තමන්ට දැනෙන දෙයට වඩා වැඩි යමක් තියනවාද කියලා. ඇත්තට මේ දැනෙන්නේ ඔක්කොම ධාතු ලක්ෂණම තමයි. ධාතු ලක්ෂණ වැඩියෙන් තමන්ට දැනෙනවා නම් ඒ තරමට ඉතින් සතුටු වෙන්න පුළුවන්. දැන් ඔන්න සතිය පිහිටලා තියෙනවා. හිත හිතේ යම් සමාධි ස්වභාවයක් වර්ධනය වෙලා තිනවා. ඒ නිසාම ඔන්න දැන් කලින් නොදුටු කලින් Tamanට අත්දකින්න බැරි වෙච්ච යම් යම් ධාතු ලක්ෂණ ධාතු ගුණ ඔන්න දැන් Tamanට හොඳට මේ මතු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. දැන් තියෙන්නේ පුළුවන් තරම් ඒ දැනෙන හැම ධාතු ලක්ෂණයක්ම හොඳින් දැක ගන්න. සමහරලාට අපිටම යටිපතුල ස්පර්ශ වෙනවා. එතන තද ගතියක් තියෙනවා. ඔන්න රළු ගතියක් තියෙනවා. අපිටම ටයිල් පොලවක නම් ඔන්න සිනිඳු ගතියක් තියෙනවා. සමහරවිට සිසිල් ගතියක් තියෙනවා. අපි වැලි පොලවක නම් ඔන්න වියලි ගතියක් තියෙනවා. මේ ඔක්කොම ලක්ෂණ පුළුවන් තරම් බලන්න. ඒ වගේම යටිපතුලේ තව මොනවාද කොහොමද මේ ස්පර්ශය සිද්ධ වෙන්නේ කියලාත් බලන්න. සමහරවිට මුලින් විලුඹ ස්පර්ශ වෙනවා, ඊළඟට මැද ස්පර්ශ වෙනවා, ඊළඟට ඇඟිලි ස්පර්ශ වෙනවා. ඇඟිලි වලත් කොයිකද මේ ඉස්සලා ස්පර්ශ වෙන්නේ, කොහොමද මේවා පැතිරෙන්නේ? පුළුවන් තරම් තමන්ගේ අවධානය මේ යටිපතුලට යොමු කරලා මේ ධාතු ලක්ෂණ ටික දැක ගන්න ඒ තරමට හොඳයි. ඊළඟට ඉඳගෙන ඉන්න භාවනාවේදී මොකද්ද ප්‍රශ්නයක් අහලා තියෙන්නේ? හොස්පරලේ ස්වභාවය මුලදී දීර්ඝ ලෙසද හරි මේ ආනාපානේ හොඳින් කරලා තියෙනවා ඒක සංසිඳුණාට පස්සේ නම් අර කායික වශයෙන් දේවල් දැනෙන්නේ ඒක බලන්න යන්න දැන් වරදක් නැහැ පොඩ්ඩක් තේරුම් ගන්න තියෙන්නේ අපි එකපාරට ඔය කායික වශයෙන් දැන් මතුවෙන දේවල් බලන්න ගියොත් තාම අර හිතේ සමාධිමත් ගතිය මදිහින්දා හොඳට තේරෙන්නේ නැහැ ඒ නිසා මුලින් ආනාපානයට යන්න ආනාපාන සතියෙන් පුළුවන් තරම් හොඳට හිත සියුම් කරගන්න අපි තුමු හොඳට මුලැමැදාග බලනවා ආයෙත් ප්‍රසආසයේත් මුලැමැදාග බලනවා ඊළඟට ආස්වාසයේ මුලැමැදාග බලනවා ඉතින් හොඳට ඒ තුලම ඉන්න ඉන්න අන්න හොඳට හිත තැම්පත් වෙනවා එකඟ වෙනවා අන්නේ සමාධිමත් ගතිය අපි තුමු විනාඩි 10ක් 15ක් පාත්තනකොට අන්න මේ කායික වශයෙන් දේවල් මතුවෙනවා නම් ස්වාභාවිකවම දැන් මතුවලා තියෙනවා නම් ඒකෙන් හොඳට ප්‍රකට දෙයක් තේරුම් අරගෙන නැත්නම් තෝරගෙන එතෙන්ට අර එකඟ වෙච්ච හිත යොදලා හොඳට නිරීක්ෂණය කරන්නයි තියෙන්නේ. දැන් මේ පියවරට යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මම නිස්සරණ වර්ණී වසරයකට වැඩි කාලයක් වැඩසටහන් වල සහභාගී වුනිමි. ආනාපාන සතිය නාසිකාග්‍රේ පවත්වාගෙන ගියමි. ඊටා හොඳින් සිත තැම්පත් කරගත හැක. ඉරියව් වෙනස් නොකොට පෑයකට වැඩි කාලයක් භාවනා කළ හැක. විනාඩි 15ක් 20ක් පමණ ගත වූාට පසු සිත සමාධිමත් වේ. මාස කිහිපයකට පෙර දිනක නිවසේදී ආනාපාන සති වැඩිීමේදී සිත සමාධිමත් වූාට පසු හිසේ පිටුපස ගෙල ප්‍රදේශයේ සිට ඉහළට කම්පන ගතියක් දැනුනි. ටික වේලාවක් එදෙස බලා සිට මම නැවත නාසිකාග්‍රයට සිත පිහිටුවෙමි. නැවත මෙම කම්පනයේ දෙස නොබැලුවෙමි. ඊට පසු දින මම භාවනා වැඩසටහනට සහභාගී වෙලාවේ නායක ස්වාමීන් වහන්සේට කමඨහන් වාර්තා ඉදිරිපත් කළෙමි. උන්වහන්සේ පැවසුවේ කම්පනයේ දෙස බලන්න කියයි. ඉන්පසු මම ආනාපාන සතිය මද වේලාවක් බලා සිට හිසේ සිට පාදාන්තයේ පහළටත් පාදයේ සිට ඉහළටත් ක්‍රමයෙන් නිරීක්ෂණය කළෙමි. ඇඟිලිතුරු දක්වාම එම වේදනා හොඳින් ප්‍රකට වේ. මාසක පමණ කාලයක් මම පාන්දර 4ත් 6ත් අතර එලෙස භාවනා කෙලිමි. ඉන්පසු මට භාවනා කරන වේලාවලදී පමණක් නොව සෑම අවස්ථාවකදීම හිසේ කම්පනය දැනෙන්නට වුණා. දෙනෙත් පියාගතහොත් මුළු සිරුරේම සංවේදනා දැනෙනවා. එක් අවස්ථාවකදී මගේ සිරුර ඉතා කුඩා කැබලි වලට හබල පෙතිමින් තත්වයටපත් වී වෙනස් වෙමින් වෙනස් වෙමින් ටික වේලාවක් පැවතුණා. ඊට පසු එසේ වුණේ නැහැ. මෙවරම වැඩසටහන් පැමිණ ආනාපාන සතිය පමණක් වැඩුවෙමි. ශරීරයේ නිරීක්ෂණය නොකෙලෙමි. දැන් මට සෑම වේලාවකදීම දැනෙන කම්පනය නොදැනි. <laughs> දැනෙන කම්පනය නොදැනි. හොඳයි. හරි. හැබැයි ආනාපානට යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් ආනාපාන සතියේ හිත එකඟුණාට පස්සේ අර කායික වශයෙන් තියෙන කම්පන ස්වභාවය මතුවෙනවා නම් ඒක විපස්සනාව සඳහා හොඳ අරමුණක් වශයෙන් පාවිච්චි ගන්න පුළුවන්. ඒකයි ඉතින් අර ලුකසානසිත කියලා තියෙන්නේ. දැන් මේ කම්පන ස්වභාවය මතුවලා තිනවා නම් මේ ආනාපානයේ වෙනුවට දැන් ඒක බලන්න ගන්න ආනාපානෙන් දැන් හිත එකඟ වෙලා නම් තියෙන්නේ. ඒකයි අර මං කලින් ඉතරටත් කිව්වේ ආනාපානය හරහා හිත දැන් එකඟ කරගත්තා. දැන් හිතේ සමාධිමත් බවක් හැදිලා තිනවා. ඒත් එක්කම දැන් විපස්සනාවට අරමුණකුත් මතුවෙලක් තියෙනවා. ඉතින් දැන් හොඳට මේ යන්න පාර සකස් වෙලායි තියෙන්නේ. ඉතින් අපි ආනාපානෙම දැන් ඉන්න අවශ්‍ය නැහැ. දැන් පුළුවන් ඔන්න يعني ඇතම් කෙනෙකුට ආනාපානේ හරහාත් යන්න පුළුවන්. එතෙන්දී ඔය කම්පන වෙනවා වෙනුවට ආනාපානෙන් යම් යම් මේ පහසුකම් නැත්තම් සැහැල්ලු වීම ප්‍රීති ස්වභාවයන් මතුවෙනවා. එතකොට ආනාපානය ඔස්සේම යන්න පුළුවන්. නමුත් ඇතම් කෙනෙකුට ආනාපානයෙන් එකඟ වුණාට පස්සේ මේ වගේ කායික වශයෙන් යම් යම් කම්පන ස්වභාවයන්, චංචල ස්වභාවයන් නලියන ස්වභාවයන් විවිධාකාර ධාතු ගුණ මතුවෙනවා. එතකොට ඉතින් එතෙන්ට තමයි දාන්න තියෙන්නේ. ඒ නිසා මෙතන මේ අරන් තියෙන පියවර නම් ඒ තරම් නිවැරදි නැහැ. එහෙනම් ආනාපානය ටිකක් දුරට කරගෙන යනකොට බලන්න ආයෙත් මේ කායික වශයෙන් මේ කම්පන ස්වභාවය මතුවෙනවද කියලා. දැන් ඔය පරණ එකම වෙන්න ඕනේ නැහැ. අපි මේකේ <clears throat> මොකක්වත් ස්ථිර සංඥාවක් ගන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙන්න මේ හිසේ මෙන්න මෙතනම කම්පනයක් මතුවෙනවා කියලා. අපි හිතමු ආනාපානය කරගෙන යනකොට මේ මුළු කයේම ඕනම තැනක කම්පන ස්වභාවයක්, චංචල ස්වභාවයක්, රළු ගති මේ ඕනම ධාතු ලක්ෂණයක් මතුවෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් වළංගුයි. අපේ හිතේ නැහැ මොකක්වත් මෙන්න මේකම වෙන්න ඕනේ කියලා මේ නීතියක් නැහැ. ඉතින් මේ මතුවෙන ඕනම දෙයක් හොඳට නිරීක්ෂණය කරන්න අර හදාගත්ත එකඟ වෙච්ච හිත එතෙන්ට ලං කරගෙන නැත්නම් එතන එතන අරමුණු කරගෙන ඉන්නවා. එතකොට අන්න එතන මොකක්ද සිද්ධ වෙන්නේ කියලා ක්‍රියාවලිය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් වෙනස් කරගන්නයි තියෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්ස. දැන් දින 3ක් අකණ්ඩව ආනාපාන සති භාවනාව වැඩුවත් එහි එක් අවස්ථාවක උණුසුම් සිසිල් වායු ධාරාවක් ආස්වාස් ප්‍රාස්වාස කරන ලෙස දුටිමි. එලෙස විනාඩි 5ක් 10ක් අතර වේලාවක් දුටුවෙමි. ඉන්පසු එලෙසවත් නොපෙනී. තාම භාවනාවට පිවිස නොමැත්තේ කෙලසුන් ඇති වැවින්ද. අධික වැවින්ද. එසේනම් මේ සඳහා අවවාද අනුශාසනා ලබා දෙනු වෙනුයි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. දැන් මම හිතන්නේ පිවිසලා ඉන්නේ. දැන් පිවිසලා තමයි ඉන්නේ. ඒ හින්දා තමයි අර සියුම් වෙලා තියෙන්නේ. එහෙනම් අපි මුලදී රළුවට තේරෙන්නේ දැන් ටික ටික ටික ඔක භාවනාවට පිවිසුනාට පස්සේ තමයි මේ අරමුණ සියුම් වෙන්න ගන්න. ඒ හින්දා තමන් ඒ තරම්ම අව탁සේරු කරන්න එපා. ඒ නිසා වැඩේ කරගෙන යන්නයි තියෙන්නේ. ඒ අනිත් එක තමයි මේ දැන් අපි සමානලාට හිතනවා අපි මේක බලනකොට මේ අරමුණ ගොරෝසු වෙයි කියලා. මුලදී අපි හිතන්නේ මේක තාම තේරුන්නේ නැහැ. තව මේක ගොරෝසු වෙලා තේරෙන්න ඕනේ කියලා. එහෙමම නෙමෙයි. අපි හිතමු විශේෂයෙන්ම يعني මුලදී ඒ තරම්ම හොඳට අහුවෙන්නේ මොකද හිත පිට යන ගතිය වැඩි. නමුත් අපි හිත দমনය කරගෙන අපි මේ අරමුණේම තියාගන්න උත්සාහත් වුණොත් ඒක සාර්ථක වුණොත් ඔන්න දැන් අරමුණ හොඳට দমনය වෙලා අරමුණත් එක්ක හිත තියන් ඉන්න පුළුවන් හැකියාව වර්ධනය වෙලා තියෙන්නේ. ඇති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔන්න අරමුණ ටිකක් ලං වෙලා බලනවා. සූක්ෂම බලනවා. එතකොට ඔන්න තව තව දේවල් දැනෙනවා. ඒ ඒ දැනීම් බලමින් ඉන්නකොට සිද්ධ වෙන්නේ අපි බලාපොරොත්තු වෙන එක නෙමෙයි. අපි හිතනවා මේක දැන් ඔන්න තවත් රළු වෙලා මේ තවත් දේවල් පෙනෙයි කියලා. ඒ වෙනුවට වෙන්නේ අරමුණ සියුම් වෙන එකක්. ඉතින් අපි හිතනවා ඉතින්දී ආයෙත් ඔන්න කඩන් වැටිලාය, සතිය නැති වෙලාය, නැත්නම් මම අභව්වේ කියලා හිතනවා. මොකද්ද තව දැන් ඔක තිබුණේ මොකද්ද මේ මේ කෙලස් කෙලස් කියලා හිතනවා. ඉතින් ඒවා එකක්වත් නෙමෙයි. දැන් මේ අරමුණ විපරිණාමයකට භාජනය වෙනවා. අරමුණේ යම් ස්වභාවයන් වෙනස් වෙනවා. ඉතින් ඒක අපි තේරුම් ගන්න තියෙන්නේ මේ මොකක්වත් කෙලස් හින්දවත් බහුවේ හින්දවත් මේ මොකක්වත් නෙමෙයි. දැන් මේ අරමුණ විපරිණාමයටපත් වෙලා. අපිට තියෙන්නේ මේ විපරිණාමයටපත් වෙන, සියුම් භාවයටපත් වෙන අරමුණෙත් කොහොමද අපි සතිමත් වෙන්නේ? කොහොමද හිත තීන මිද්දට වට ගන්න නැතුව, නිදිමත කර ගන්න නැතුව, හිත වික්ෂිප්ත කර ගන්න නැතුව, හයියෙන් හුස්ම ගන්නෙත් නැතුව කොහොමද මේ සියුම් වෙන අරමුණේ බොහොම සූක්ෂමව සතියෙන් ඉන්නේ. ඒක තමයි අපිට ලැබෙන අභ්‍යාසය. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ මම නිස්සරණවට පැමිණි දෙවෙනි වතාවයි. පර්යංක භාවනාව ආනාපාන සතිය. නාසිකාග්‍රයේ වැදෙන හුස්ම රැල්ල මුලින් දීර්ඝවද පසුව ටිකෙන් ටික තුනී වී නොදෙනී යයි. එවිට මම තවදුරටත් නාසිකාග්‍රයටම හිත තබා ගන්න උත්සාහ දරමි. මේ බොහෝ වේලාවක් තිබේ. නැවතත් යන්තමට හුස්ම දැනෙන අතර නාසිකාග්‍රේ අසල නලියන ගතියක්ද දැනේ. නැවතත් බොහෝ වේලාවක් හුස්ම රැල්ල නොදැනේ. මෙම ඒකාකාරී ස්වභාවය නිසා නාසිකාග්‍රෙන් හිත පිටයයි. වරින් වර සිතුවිලි දෙයි. කම්මැලි ගතියක්ද දැන් කලා ඇති අයිද සිතේ. මේ මට බොහෝ දවසක් දවසක සිට පවතින තත්වයකි. තවදුරටත් භාවනා කරගෙන යාම සඳහා උපදෙස් දෙනස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ආනාපාන සතිය කරගෙන ගිහිල්ලා අර වගේ හිතේ යම් තැම්පත් භාවයක් ආවට පස්සේ හිතන්න දැන් මොකක්වත් ඒ තරම් දැනෙන්නේ නැහැ ආස්වාස ප්‍රස්වාස දෙක වෙන් කරගන්න බැරි තරම් ඊටාම සියුම් භාවයටපත් වෙලා තියෙන්නේ ඒ தත්ත්වෙදී අර නලියන ගතිය එනවනම් එතන දැන් අරමුණු කරන්න. ඒ අලුත් අරමුණක් වශයෙන් ඒක ගන්න. ඒකේ වරදක් නැහැ. ඒක මතුවෙන්නේ නැත්තම් හිතන්න දැන් අපේ ওই தත්ත්වෙ දිගටම තියෙනවා මාසයක් දෙකක්. ඒක දිගටම ওই தත්ත්වෙම නම් තියෙන්නේ. අර මං කලින් කෙනෙකුට කිව්වට කිව්වා වගේ පොඩ්ඩක් මේ කායික වශයෙන් මොනවද දැනෙන්නේ කියලා බලන්න පුළුවන්. ඒ කියන්නේ අත් දෙක ස්පර්ශ වෙනවා, ඊළඟ පාද ස්පර්ශ වෙනවා, කයේ බර දැනෙනවා, මේ කයේ හැපෙන තැන් තියෙනවා. ඒ තැන් වලට පොඩ්ඩක් මේ එකඟ වෙච්ච හිත යොදලා ඒ තැන් හොඳට නිරීක්ෂණය කරන්න පටන් ගන්න. එතකොට අපිට තව පොඩ්ඩක් ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ 2013 වසරේ සිට පමණ මම බුදුගුණ භාවනාව කළන අයෙක්මි. නිතර නිතරම අනිත්‍යද සිහි කරමි. ආනාපාන සති භාවනාව වඩා ඇත්තේ අල්ප වශයෙන්ි. සක්මන් භාවනාවද එසේමය. මට ඇති ගැටලුව නම් පර්යංක භාවනාවේදී භාවනාවට සූදානම්ම පර්යංකයේ ඉඳගෙන විනාඩි කිහිපයක් ගියාට පසුව රාගික හැඟීම් ඉස්මතු වේ. මට වයස 50 ඉක්ම වූ මම වයස 50 ඉක්ම වූ අයෙක්මි. කොතරම් වීරියද ඒ වලක්වාලන්ට හැදුවත් ඉස්මතු වේ. කිහිප විටක්ම මම අනිත් අනිත්‍යයි කියා මෙනෙහි කෙලිමි. ඊටාම පිළිකුල් සහගත ලෙස මෙනෙහි කළෙමි. කරුණාවෙන් මෙයට පිළිතුරක් අපේක්ෂා කරමි. සක්මන් භාවනාවේදී පය ඔසවනවා, ගෙන යනවා, තබනවා මෙනෙහි කරමින් සක්මන් කරමි. සමහර අවස්ථාවලදී හිත විසිරේ. සමහර පියවර තබන අවස්ථාවල තැබූ පියවර එතන එතනම නිරුද්ධ වූ වාසේ දැනේ. තබන පියවරත් අනිත්‍යයි. ලනුපැදුරත් අනිත්‍යයි නේද හැඟේ. ලනුපැදුර කෙලවර සිට බැලූ කල කිසිවකු නැති විටත් අනිත්‍යයි නේද සිතේ. මේ සිතවිලි වැරදිදයි කරුණාවෙන් පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. හොඳයි. සිතවිලි නිවැරදි. හැබැයි ටිකක් අර අපි කරන්න තියෙන්නේ ඔය කොහොමම නෙමෙයි. ඒ කියන්නේ අපි මෙතෙන්ද විපස්සනාවේදී හිත අනිත්‍යයි අනිත්‍යයි කියලා தත්වගත කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට අපි කරන්නේ ඇත්ත වශයෙන්ම මේ තියෙන දෙයක් අරගෙන පෙන්නනවා යාගේ යථා ස්වභාවය. ඒ කියන්නේ මේ දේවල් අනිත්‍ය වෙලා තියෙන මේ බුදුහාඳුරෝ කිව්වට නෙමෙයි. මේවා ඇත්ත වශයෙන්ම අනිත්‍යභාවයක් තියෙන නිසායි අනිත්‍යයි කියලා බුදුහාඳුරෝ කියලා තියෙන්නේ. ඉතින් දැන් හැබැයි බුදුහාඳුරෝ කියපු පළියට මේක බාර ගන්න නෙමෙයි මෙතෙන්ද කියන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ වර්තමාන අරමුණු හොඳින් නිරීක්ෂණය කරලා බලන්න. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේව අපි විශ්වාස කරලා තමයි වැඩේට බහින්නේ. හැබැයි උන්වහන්සේ කියනවා මේක හැබැයි පෙන්වන්න ඕනේ. මේ යථාභූතය තමන් වශයෙන් දක ගන්න ඕනේ. අර ඊයේ අපි ගත්ත නැත්නම් ඒ අපි කරගෙන යන සූත්‍රයේදීත් මේ මෙහෙණින් වහන්සලා කියන්නේ ඒකයි. මේක මේ එකඟ වෙච්ච හිතින් මේ ඇත්ත ඇතින් දැක්කා. මේක මේ බුදුහාඳුර කියපු දෙයක් නෙමෙයි. අපිම දැක්කා. බුදුහාඳුර කිව්ව නිසා නෙමෙයි මේක වෙලා තින්නේ. අපිම දැකගත්තා. අපිම දැනගත්තා. අන්න එතන තමයි අපි එන්න තියෙන්නේ. ඒ නිසා දැන් සක්මන් භාවනාවේදී හොඳට බලන්න හිත අපි හිත වැඩි පිට නැතුව මේ අරමුණේ තියන් ඉන්න පුළුවන්ද කියලා ඉස්සෙල්ලා බලන්න. ඒ කියන්නේ අපි තමෝ ඕනනම් මෙනෙහි කිරීමක් කරනවා වම දකුණ කියලා. ඊළාට හිත වර්තමානට ආවනම් අරමුණේ ඉන්නවනම් දැන් අර කළා තියෙන විදිහත් නරක නැහැ. අපි තුමු ඔන්න දැන් පොඩ්ඩක් අර අනිත්‍ය පැත්තට හිතේ යම් නැඹුරුවක් තියෙන නිසා ඒ පැත්තෙන් පොඩ්ඩක් අපිට අල්ලලා දෙන්න පුළුවන්. අපි තුන් දැන් පොළේ වදිනවා වදිනකොටම එතන එතන ඔන්න Tamanට තද ගතියක් දැනෙනවා ඒත් එක්කම ඒක නැති වෙලා ඊළඟට ආයෙත් ඔන්න තව දෙයක් දැනෙනවා ඒත් එක්කම නැති වෙලා ආයෙත් තව දෙයක් දැනෙනවා ඒත් එක්කම නැති වෙලා මේ දැනන දේවලුත් එක්කම ඒ දැනන දෙයට වෙන්නේ මොකද්ද කියලා බලන්න හිතින් මොකක්වත් කියවන්න යන්න එපා කියන්නේ හිතින් මොකක්වත් අනිත්‍යයි අනිත්‍යයි කියලා කියවන්න යන්න එපා ඒ වෙනුවට මේ දැනන දෙයට මොකද වෙන්නේ කියලා නිශ්ශබ්ද මනසකින් බලන්න ඊළඟට පරයන්ක භාවනාවේදී ඉතින් ඔය රාගය එනවා කියන එක ඉතින් සාමාන්‍ය දෙයක්. ඉතින් අපි හැමෝටම ඉතින් ඒවා තියෙනවා. ඒ නිසා ඒක ගැන දැම්ම මේ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අපි එතෙන්ට රාග, ద్వේෂ, මෝහ ඔය ඔක්කොම කෙලස් ටික දුරු කරන්න යන පාරක් තමයි බුදුහාඳුරෝ පෙන්වන්නේ මේ මේ පාරක් වශයෙන් දියුණු කරන්න. ඒ කියන්නේ සතිපට්ඨාන වශයෙන් දියුණු කිරීම හරහා තමයි ඉතින් අපිට පස්සේ කෙලස් වලට ටික ටික පහර දෙන්න මේ හැකියාව ලැබෙන්නේ. නමුත් එකපාරටම අපිට මේ චිත්තානුපසනාවට ගිහිල්ලා කෙලස් දුරු කරන්න බෑ. ඊට මෙහාදී අපි කායානුපසනාවක් වේදනානුපසනාවක් කරහා තමයි ඒ කෙලෙස් දුරු කිරීම සඳහා වමනා කරන ආයුධ ටික සකස් කරගන්න වෙන්නේ. ඒ නිසා දැම්ම මේ හිතට කෙලෙස් ආව කියලා ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න නැතුව බලන්න කොහොමද දැන් Taman වාඩුණාට පස්සේ තේරුම් ගන්න ඔන්න අපිටම ආනාපාන සතිය නම් වඩන්නේ ඔන්න හිත පොඩ්ඩක් ඒ අරමුණේ තියන් ඉන්න බලනවා. ඊට පස්සේ මේ අරමුණේම හිත හොඳට යොමු කරන්න උත්සාහත් වෙනකොට තමයි අර හිතේ සතිය දියුණු වෙන්නේ. ඊළඟට දැන් බුද්ධානුස්සතිය කාලයක් කරනවා කියලා තියෙනවා. දැන් පොඩ්ඩක් බුද්ධානුස්සතිය කරන කාලය පොඩ්ඩක් අඩු කළා ආනාපාන සතිය තමට දැන් පොඩ පොඩ පුළුවන් වෙනවා නම් ආනාපාන සතියේ යෙදෙන කාලය වැඩි කරන්න. මොකද බුද්ධානුස්සතිනුත් හිත සතුරු කළායි දෙන්නේ. ඒක දැන් දැනට හිතේ තියෙන බවක් තමයි මට නම් තේරෙන්නේ. ඒ නිසා බුද්ධානුස්සතිය කෙටි වෙලාවක් වඩලා වැඩි වෙලාවක් ආනාපාන සතියේ වඩන්න. ආනාපාන සතියේදී දැනෙන දෙයක් එක තමයි අපි සම්බන්ධ වෙන්නේ. ඒ කියන්නේ හුස්ම ගන්නවා කියන එක નિરાයාසයෙන් කය සිද්ධ කරනවා. එතකොට මේ ආස්වාසයක් දැනෙනවා. ප්‍රාස්වාසයක් දැනෙනවා. අන්නේ දැනීමත් එක්ක ඉන්න පුළුවන් තරම් ඒ පැත්තෙන් හිත දියුණු කරනකොට පස්සේ තව ටිකක් විපස්සනා පැත්තට ආවට පස්සේ කෙලස් ටික මේ කොහොමද තලා ගන්න කියලා බලන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්ස. ආනාපාන සති භාවනාව කරන අවස්ථාවේදී සිත සමාධිගත වෙන බව දැනුණා. හුස්ම රැල්ල අඩු වී නොදැනී යන ස්වභාවයක්ද දැනේ. මෙසේ ටික වේලාවක් සිටින විට ඝන අන්ධකාරයක් මා ඉදිරිපිට ඇතිසේ දිස්වේ. තැන් තැන්වල ආලෝකමත් බවක්ද පෙනේ. මේ අවස්ථාවේදී මාගේ ශරීරයේ විනිවිද පෙනෙන්නාසේ දැනේ. නමුත් මා මූලික කර්මස්ථානයේ සිටින බවද දනී. මේ අවස්ථාව පහදා දෙනෙමින් ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. භාවනාව දියුණු කරගන්න ආකාරයද පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටන අතර සක්මන් භාවනාවේදී වම දකුණු ලෙස පොළවේ ගැටෙන අවස්ථාව මෙනෙහි කෙලිමි. ටික වේලාවකදී පාදයන් ඉබේ යන්නාසේ දැනින විනාඩි 30ක් පමණ මෙසේ සක්මන් කළෙමි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් ලබා දෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. මුලදී කොච්චර කාලයක් භාවනා කරනවා කියලා එහෙම තියනවද? නැත්නම් කාගෙද පොඩ්ඩක් අහන්න දැනගන්න පුළුවන්ද කායද ප්‍රශ්නේ දැන් අර මේ කාය විනිද විනිවිද යනවා වගේ දැනනවා කිව්වේ ආනාපාන සතිය කර කර ඉඳද්දි අවධානය කයට යොදවමද? එහෙමයි අපි හඳුන්නේ. හරි. ආනාපාන සතිය කොච්චර දුරට වගේ කරාට පස්සේද කයට යොදන්නේ? ආනාපාන සාමාන්‍යයෙන් විනාඩි 30ක් විතර වගේ කළාට පස්සේ තමයි කයට යොදන්නේ. එතකොට ආනාපාන සතිය විනාඩි 20ක් කරාට පස්සේ හොඳට හිත එකඟ වෙලා තියෙනවද දැන්? එහෙමයි පහඳුනේ. හොඳට ඒ කියන්නේ හිත එහෙම යන්නේ නැහැ, විනාරගුණ වල යන්නේ නැහැ, නාසිකාග්‍රේම පවත්වන්න පුළුවන්. එහෙමයි පහඳුනේ. හොඳයි. දැන් කය සමස්තයක් වශයෙන් මුළු කයම දිහා බලනවා වෙනුවට කයේ දැනෙන්නේ මොන හරි දැන් අපි අවධානයෙන් ඉන්නකොට කයේ මොනවාද දැනෙන්නේ කියලා තේරෙනවනේ. මේ මේ පොඩ හරි අමාරුයි පොඩ්ඩක් මේ දැනීම කියනට හිත දාන්නයි අවශ්‍ය වෙන්නේ. එහෙමයි අපි හඳුනන්නේ. හිතින් හදනවා නෙමෙයි හිතින් ඊළඟට පෙන්නනවා නෙමෙයි නමුත් දැනෙනවා. ඔව්. මේ අනේ දැනීමක් පොඩ්ඩක් අල්ලගත්තා නම් ඔයින් එහාට යන්න පුළුවන්. ඔතනින් පොඩ්ඩක් පයින්න පුළුවන්. ඒ නිසා බලන්න يعني පහසු ක්‍රමයක් තමයි මම අර කිව්වේ අපි දැන් සාමාන්‍යයෙන් කොහොමත් අපේ තර්ක මනසට වැටහෙනවා. දැන් මෙහෙම අත් දෙක තියන් ඉන්නවා නම් මේ දකුණු අතේ බර මේකට දැනෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ අත් දෙක අතර උණුසුමක් තියෙනවා. ඒක ස්පර්ශනකට උණුසුමක් තියෙනවා. අන්නේ උණුසුම අපිට දැනෙනවා. අන්න එතන අන්නේ වගේ තැනකට දාලා හිත හුරු කරන්න මෙන්න මෙතන දැනීමක් තියෙනවා. මෙතන අපි මේ කියන්නේ ධාතුන්ගේ මූල ලක්ෂණ වලට තමයි අපි හිත යොදන්න ඕනේ. ඒක මුලදී චුට්ටක් අර අපි තනිකර නිකන් අර සංකල්ප ලෝකවල අපි නිකන් අපේ සාමාන්‍යයෙන් එදිනදා ජීවත් වෙනකොට අපි මේවා ගැන හිතන්නේ නැහනේ. අපි ඉන්නේ අපි ගෙවල් දොරවල් යාන වාහන අඹදරුවන් දේශපාලන නටේ නැති নানা ප්‍රකාර දේවල් එක්කනේ අපේ ඔළුව තියෙන්නේ. ඉතින් අර ඒ ඒ බඳු සංකල්පවල හිටිය මනස මේ වගේ මේ සූක්ෂම දෙයකට දාන්න ගියාම ඒ තරම් අහුවෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි අර ඇත්ත වශයෙන්ම අපේ තර්ක මනසට තේරුම් ගන්න පුළුවන් තැන් ටිකක් මුලින් අල්ලලා දෙන්නේ. ඒ නිසා දැන් මේ මෙතන තියෙන උණුසුම් ගතියක්. ඒ උණුසුම් ගතිය ඒ උණුසුම් ගතිය තියෙන තැනට අර ආනාපාණයෙන් එකඟ වෙච්ච හිත යොමු කරන්න. යොමු කළා එතන මොකද්ද වෙන්නේ කියලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. ඊළඟට ආයේ මේ පාද දෙක ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙන තැනට හිත යොමු කරනවා. එතන ටිකක් බලාගෙන ඉන්නවා. කියලා මේ විදිහට අර කයේ දැනෙන තැන්වලට හිත යොමු කරමින් බලාගෙන ඉන්න. ටිකක් වෙලා එතන බලාගෙන ඉන්නවා. ඒ විදිහට පොඩ්ඩක් මේව කරන්න. සමහරවිට දැන් හිතේ එකඟතාවය වර්ධනය වුණාම සමහරවිට නිකන් එතන පවා විනිවිද යන ස්වභාවයක් එන්න පුළුවන්. ඒක වරදක් නැහැ. සමහර නිකන් ආලෝක ස්වභාවයක් එතන එන්න පුළුවන්. ඒත් වරදක් නැහැ. ඒත් බලන්න ඒව හරහා දැනෙන්න මොකද්ද කියලා බලන්න. මේ සක්මන් භාවනාවේදීත් ඒ දැනීම එක්කම යන්න. ඒ කියන්නේ දැන් සක්මන කෙරෙනවා දැන් මෙනෙහි කර කරමෙද යන්නේ? මෙනෙහි කිරීමක් කරමින්ද යන්නේ? එහෙමයි මොකද? හා. දැන් ඒ කියන්නේ වම දකුණ කියලාද නැත්නම් ඔව් වම දකුණ කියන තමයි. ඒක නිකාන් ඔහේ කියවනවද නැත්නම් කොහොමද කරන්නේ? නේ නේ වම දකුණ කියන්නේ අර සමනුව තබන වේදියට එහෙම තමයි යන්නේ. ඒත් යනකොට ටිකක් දුර යනකොට කරනකොට මට නිකාම්ම මේ කියන්නේ මේ නිකාම්ම යවෙනවා දැනෙන්නේ නැහැ. පිට සද්ද ඇහුණත් ඒ ඇහෙන සැනින්ම නැවතත් ආයේ හිතුවදට ඇවිල්ලා. ඔව්. හොඳයි. දැන් එහෙමනම් මෙනෙහි මෙනෙහි කිරීම පොඩ්ඩක් නතර කළා බලන්න මේ එතනදිත් දැනීම එක යන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ දැන් අපි තුමු වම් පාදයේ පොළේ වදිනවා Tamanට දැනෙනවා එකඟ වෙච්ච හිතක් අන්න එතන තියෙනවා. එහෙම. ආයි දකුණු පාදයේ වදිනවා එතන Tamanට දැනෙනවා එතනට හිත තියෙනවා. හැබැයි මුකුත් කියන්නේ නැහැ දැන්. වම කියන්නෙත් නෑ, දකුණ කියන්නෙත් නෑ, ඔසවනවා කියන්නෙත් නෑ, තබනවා කියන්නෙත් නෑ, මුකුත් කියන්නේ හැබැයි අර දැනීමත් එක්ක හිත තියෙනවා. එහෙම බලන්න ඔකද ඒක කරන්න පුළුවන් කියලා. එහෙමත් කළාමන් ටික. ඒක තමයි දිගට කරන්න තියෙන්නේ. ඒක දිගට කරන්න. දැන් ඒක පුළුවන් තරම් දිගට කරන්න. හිත සැහැල්ලු වෙන්න හරින්න. හිත බොහොම සැහැල්ලුයි. හිත බොහොම නිශ්ශබ්දයි. ඇතුලේ කතාව දැන් හුඟක් අඩුයි. දැනීමක් එක්ක හිත තියෙනවා. හොතෙන්ට හිත ගන්න පුළුවන් නම් හරි. හොඳයි. හොඳයි. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්සේ අද දින පාන්දර 3:30ට මා පිබිදෙනට ලොකු සතුටක් මෙන් දැනෙමින් තිබින. මා ලනුපැදුරේ මුල සිට සිටගෙන සිටිමි යනුවෙන් දෙපතුලෙන් කමඨහන්ට අනුව සක්මන් භාවනාව ආරම්භීමි. මා බුදුපියන් වහන්සේගේ සෙවණේ සිටීමේයි ලොකු ශක්තියක් මාහට දැනෙමින් තිබින. ඊටම පහසුවෙන් කමඨහනට අනුව පැයයි විනාඩි 15ක් සක්මනේ යෙදුණෙමි. උදරය තුලින් ඇරඹුණු ධාතු ක්‍රියාකාරීත්වය ක්‍රමයෙන් පිටකල මා අත් මුහුණ බෙල්ල ආදී ස්ථානවලද විදුලියක් ගමන් කරන්නාක් මෙන් ක්‍රියාත්මක වෙමින් තිබින. ඒ අනුව මගේ සක්මන් කිරීමේ වේගයද ක්‍රමයෙන් වැඩි වූ අතර ලනුපැදුර ගැන හෝ අවට සිටින අය ගැන හෝ බලපෑමක් නොවින. ක්‍රමයෙන් මගේ සිරුර විදුලිය ගමන් කරන්නාක් මෙන් ශක්තිමත් විය. වැඩි වේගය නිසාද මගේ ශරීරයේ විසිවෙන ගතියක් දැනෙන්නට විය. එහෙත් මගේ සිතෙහි සතුට නිසා තව තවත් වේගයෙන් ගමන් කරන බවක් දැනින. ක්ලාන්තයක් නැතත් ශරීරයට ඇඟ ගැහෙනවා මෙන් දැනෙන්නට විය. මා අසල තිබූ බිත්තියට හේතු වී විනාඩි 5ක් පමණ ගත කිරීමෙන් පසුව ඒ අපහසු ගතිය පහ විය. මම වහාම පැමිණ පර්යංක භාවනාව සඳහා ශාලාවේ වාඩි වීමි. දැන් වේලාව උදේ 5යි 5යි මම ආස්වාස් ප්‍රාස්වාස බැලීම ආරම්භීමි. නමුත් මේ වේලාවේ ධාතු ක්‍රියාකාරීත්වය ශාරීරියේ පුරාම තනින් තන මතුවෙන්නට විය. මා ඒ ක්‍රියාවන් ඇති ඒ ඒ කොටස් දෙස බලා සිටීමි. කකුල් අගින් කලවා මුහුණ බෙල් අත් ආදී සියලුම කොටස් දෙස අවධානයෙන් බලා සිටීමි. ක්‍රමෙන් ධාතු ක්‍රියාවන් නතර විය. මා නැවතත් ආනාපාන සතිය බැලීම ආරම්භීමි. විනාඩි දෙකක් විතර කාල සීමාවක් තුළ නැවත ධාතු ක්‍රියාත්මක වීම ආරම්භින. මම ආස්වාස් ප්‍රාස්වාස බැලීම නතර කර සිරුර දෙස බලා සිටීමි. කිසි වෙනසක් නොවිය. ගරුතර ස්වාමීන් වහන්සේ මේ ක්‍රියාවලිය මට ගැටලුවකි. පැහැදිලි කර දෙමින් කාරණිකව ඉල්ලා සිටිමි. දැන් වෙලා තියෙන්නේ දැන් අපි බලාපොරොත්තු වෙන දේවල් සමහරලාට ඒ විදිහටම දැන් අපි හිතනවා ධාතුන් මෙන්න මේ මේ විදිහට වැඩ කරાવી මෙන්න මේ මේ ධාතුව මතුවේවි කියලා ඉතින් අපි සමහරලාට බලාපොරොත්තු වෙනවා හැබැයි ඉතින් ඒවා අපි කියන දේ අහන්නේ <laughs> ඒකයි ප්‍රශ්නේ <laughs> ඉතින් ඒකම තමයි බුදුහාඳුරුවොත් කියන්නේ ඔක පොඩ්ඩක් බලන්න කියලා බලනවාද තියෙන්නේ මේ බැලුවාම මේ අපි හිතන් ඉන්නවා මේ මේ මගේ ඇඟ, මේ මගේ අත, මේ මගේ පාදය, මේ ඔක්කොම ඉතින් අපි මගේ කරන් ඉන්නේ. හැබැයි මේ එකක්වත් මේ මං කියන දේ අහන්නේ නැහැ. ඉතින් ඔකයි ප්‍රශ්නේ. ඉතින් අපි හිතන් ඉන්නවා මේ ධාතුන් දැන් ඉතින් මතුවෙන්න ඕනේ, මේ බලන්න ඕනේ, මං කියන ලාවට නැති වෙන්නත් ඕනේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි අපි පොඩ්ඩක් නැවත නැවත මේ පෙන්නලා දෙන්නේ. කියන්නේ මේ ධාතුන්ට තියෙන ඒවටම ආවේනික ලක්ෂණ. ඒවයෙම ඒවටම මේ යම් යම් හේතුන් තියෙනවා. ධාතුන් පහළ වීම සඳහා යම් යම් හේතුන් තියෙනවා. අන්න ඒ හේතුන් හරහා තමයි ඒවා පහළ වෙන්නේ. ඒ හේතුන්ට අපිට කිසි පාලනයක් නැහැ. ඒ වගේම මේ පහළ වෙන ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයට ඒ වෙනස් වීමටත් අපේ කිසිම මේ බලපෑමක් කරන්න හරිම අමාරුයි. ඉතින් මෙතනම තමයි Tamanට ටික ටික අර අනාත්ම ධමයක් මතු කරගන්න තියෙන්නේ. අපි හිතනවා නම් මේක අපේ පාලනය යටතේ පවත්වන්න පුළුවන්, අපි කැමති ධාතුන් මතු කරගන්න පුළුවන්, මතුවෙච්ච ධාතුව අපි කැමති කාලයක් එක්ක තියෙන්න ඕනේ. එහෙම හිතනවා නම් ඒ කියන්නේ අපි අර තාම මේවා යථා ස්වභාවය තේරුම් අරන් නැහැ. නමුත් අන්න මේවා හොඳට බලන්න බලන්න තමයි Tamanට මේවා වැඩ කරන හැටි, මේවා හැසිරෙන හැටි තේරෙන්නේ. ඒක ඒක තමයි අපි මේ පෙන්ලා දෙන්නේ. ඒක ඇත්තටම හිතන්න අපි මේ පුංචි දරුවෙක් මේ බහතෝරන වයසේ ඉන්න දරුවෙකුට මේ පාඩමක් උගන්ලා දෙනවා වගේ තමයි අපේ හිතත් මේවා දන්නේ නැහැ. අපි සමාජයට ඕන තරම් පොත් කියවලා තියෙන්න පුළුවන්. මේවා අනිත්‍යයි කියලා අහලා තියෙනව වෙන්න පුළුවන්. මේවා අනාත්මයි කියලා අහලා තියෙනව වෙන්න පුළුවන්. නමුත් අපේ හිත ඒව දන්නේ නැහැ. ඉතින් අපිට අවශ්‍යයි මේ හිතට මේ දේ පෙන්ලා දෙන්න. ඒක තමයි මේ භාවනාවක් කරහා කරන්නේ. බොහොම සංසුම් මනසක් ඇති කළා ඇති කරගෙන ඊළඟ මේ ඇත්ත වශයෙන් මේ ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය මේ මනසට පෙන්ලා දෙනවා. එකඟ වෙච්ච මනසකට පෙන්ලා දෙනවා. එතකොට මෙන්න මේ ධාතුන්ගේ හැසිරීම හරහා අභ්‍යන්තරික වශයෙන් ප්‍රඥාවක් දියුණු වෙනවා. අන්නේ ප්‍රඥාව තමයි බුදුහාමුදුරුවෝ අගය කරන්නේ. ඒ ප්‍රඥාවයි අපි පොතෙන් පතින් ගත්ත ප්‍රඥා මේ දැනුමයි අතර ලොකු වෙනසක් තියෙනවා. මෙන්න මේ අපි කතා කරන ප්‍රඥාව හොඳට එකඟ වෙච්ච හිතක් සංසුන් හිතක් පාවිච්චි කරලා මේ වර්තමාන අරමුණු නිරීක්ෂණය කිරීම හරහා හැදෙන ප්‍රඥාව බොහොම ගැඹුරුයි. ඒ ප්‍රඥාව තමයි අපි ඇති කරගන්න උත්සාහත් වෙන්නේ. ඉතින් මේ සිද්ධ වෙලා තියෙන දේ නම් කිසිම වරදක් නැහැ. තමන් ආනාපාන සතියේ යෙදෙනවා. එතකොට ධාතු ගුණ ටිකක් මතුවෙනවා. ඒක දිහාත් බලනවා. ඊට පස්සේ බැලුවාම හැබැයි දැන් වෙලා තියෙන්නේ ආනාපාන සතියේ අපි කෙටි වෙලාවක් නම් යෙදුනේ තාම ඒ තරම්ම හිතේ එකඟතාවයක් වර්ධනය වෙලා නැත්තම් අර ධාතු ලක්ෂණ බලන්න ගියාට ඒ තරම් දෙයක් වැටහෙන්නේ නැහැ. ඒක නිකන් මතු පිටින් වගේ තේරෙන්නේ. නමුත් ආනාපාන සතියෙන් හොඳට එකඟ වෙච්ච හිතක් හදාගෙන නම් අපි මේක බලන්න යන්නේ. ඔන්න හොඳට ගැඹුරට යනවා. හොඳට නිරීක්ෂණය කරන අවකාශය ලැබෙනවා. ඒ නිසා පොඩ්ඩක් වැඩිපුර ටිකක් ආනාපාන සතියේ ඉඳලා ඊළඟට මේ ධාතු ලක්ෂණ තියා බලන්න. එතකොට තව ටිකක් ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. මා සක්මන් භාවනාව සිදු කිරීම ආරම්භ කර දැන් වසර 1කමාරට ආසන්න වෙනවා. සක්මන තුලදී විශේෂ මෙනෙහි කිරීමකින් තොරව දෙපතුල් පොළවේ ස්පර්ශ වන තැන සතිය පිහිටවන්න උත්සාහ කරනවා. ආරම්භයේදී වරින් වර විවිධ අරමුණු නිසා සතිය බිඳුනත් මළුවේ වට පහක් හයක් යන විට ඊටා හොඳින් පාදය පොළවේ වදින තැන සතිමත්ව ඉන්න පුළුවන්. මෙවර භාවනා වැඩසටහනේ සක්මන් කරද්දී හොඳින් නිරීක්ෂණය කළෙමි. වැලි මළුවේ සක්මන් කරද්දී පාද දෙක වෙන්වෙන් වශයෙන් පොළවේ වදින ආකාරය සිහි කිරීමට අමතරව ඒ ඒ පාදයේ නැවත නැවත පොළවේ වදින විට දැනෙන වෙනස කිහිප වාරයක් හොඳින් තේරුම් ගියා. වැලිමලුවේ වැලි පිහිටා ඇති එක් එක් රිද්මේට අනුව පතුලේ තෙරපෙන ස්ථාන අඩියෙන් අඩියට වෙනස් වන හැටි නිරීක්ෂණය වුණා. මේ ස්වභාවය පිළිබඳව තව තවත් සිත යොමු කරන විට අඩියෙන් අඩිය පාදයේ තෙරපීම් ඉහිල් වීම ඇතිතෙන් චිත්‍රයක් වෙන් මනසේ ඇඳී ගියා. මේ ආකාරයට මෙනෙහි කරන විට සක්මන් කරන වේගයේ අඩු වූ බවද නිරීක්ෂණය කළා. මෙලෙස ටික වේලාවක් කරද්දී අටිපතුලේ පිරිමදිනා වැනි සෞම්‍ය හැඟීමක් වරින්වර මතුණා. නමුත් ඒ හැඟීම ඇතිවන විට පාදයෙන් ස්පර්ශවන රටාවන් හඳුනා ගැනීමට බැරිව යනවා. එවිට නැවත වඩා අවධානයෙන් පාදයේ පතුල් බිම වදින ආකාරයට සිත යොමු කළ විට සක්මනී සතිය පවත්වන්න පුළුවන්. මේ අත්දැකීම ඊයේ සහ අද සක්මන් වාර කිහිපයකදීම ඇති වුණා. කරුණාවෙන් භාවනාවේ ඉදිරි කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ලබා දෙන බලාපොරොත්තු වෙන තෙරුවන් සරණයි. මොකොත් වෙනසක් කරන්න අවශ්‍ය නැහැ. දිගට කරගෙන යන්න උත්සාහය හොඳයි. මම හිතනවා දැන් මුකුත් මෙනෙහි කිරීමක් නැතුවයි දැන් මේ කරලා තියෙන්නේ. තව ටිකක් ඒ කියන්නේ ඕනනම් හොඳට සමීප වෙලා බලන්න උත්සාහත් වෙන මේ Taman දැකපු දේවල් වලට අමතරව තාම මොනවද තියෙන්නේ කියන නිකන් අර සොයනාසුලුව මේක විමසනාසුලුව විමසිලා විමසිලිමත් බවක් ඇතුව මේ දිහා බලන්න කළා තිනවත් හොඳයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මෙවන සෙනසුනට නවක භාවනා යෝගියෙකි. මම සිල් සමාදමින් භාවනා වඩන කෙනෙකි. ඒ වගේම භාවනා අසුපොල්ද භාවනා කරු පුරුදු ඇත්තියක්මි. ඔබ වහන්සේ මෙම සෙනසුනේ අපට භාවනාව පිළිබඳ කරන අනුශාසන ධර්මදේශනා අනුව ගෞරව පෙරදෙර මාද අනුගමනය කළෙමි. එහිදී සක්මන් භාවනාව පිළිබඳ වැඩි අවධානයක් දක්වා එය කළෙමි. එහිදී මට බොහෝ වේලාවක් සක්මනේ සිටිය හැකි විය. සක්මන අවසන් කිරීමට සිදු වුණේ හිස බර ගතියත් විසිවෙන ගතියත් නිසා මා වාඩි වී භාවනා කිරීමට සිදු වුණා. ආනාපාන සතිය පටන් ගන්නා පමණයි මගේ සිත එකඟ වුණා. සුළු මොහොතකින් මගේ සිත ඉහළට ඉහළට ගොස් හිස් මුදුනෙන් නැවතුණා. දැන් සිතේ එකඟ බව වැඩියෙන් දැනෙනවා. දැන් ආශ්වාස කමටහන මට මට අමතක වෙලා මම සිත දිහා බලාගෙන ඉන්නවා. කොහෙවත් දුවන්නේ නැහැ. කීකරුව තැන්පත් වී තිබෙනවා තිබෙනවා. සුදු පාට වර්ණවත් එලි එහාට මෙහාට වලාකුළු වගේ තිබුණා. තාමත් මගේ සිත එකඟයි. සිතේ හිස් බව සැහැල්ලු බව මට හොඳටම දැනුණා. තව තවත් මගේ සිත එකඟයි. ඉඳ හිට දීර්ඝ හුස්මක් වැටෙනවා. එය පමණයි දැනෙන්නේ. ඉන්පසු නැවත ඉහළට යනවා වගේ දැනිලා නවතිනවා. දැන් මට මේ එකඟ සැහැල්ලු සිත දිහා බලාගෙන ඉන්නකොට දැඩි ප්‍රීතියක් සතුටක් දැනුණා. කොයිතරම් සුවයක්ද කියලා. තාමත් මම මේ සිත දිහා බලාගෙන ඉන්නවා භාවනාව නවත්තන්න සිතෙන්නේ නැහැ. සක්මන් මළුවේ මේ සිත මේ තරම් එකඟ වීම මට හරි පුදුමක් ලෙස දැනුණා. ඒ සතුට මට කවදාකවත් අත්විඳලා නැහැ. ඒ වෙලාවේ මට මම සිත ගැන විමසුවා. කම්මැලි කමක් නැහැ. සිත ප්‍රබෝධයෙන් තිබුණා. රාග දේශ සිතුවිලි කිසි දෙයක් නැහැ. ස්වාමින් වහන්සේ මට දැනගත යුත්තේ ඒ මොහොතද මේ කය පිළිබඳ විදර්ශනාවක් කළ යුත්තේ කියා. මගේ ප්‍රශ්නය එයයි. ඒ මොහොත සඳහා ඔබ වහන්සේ අප කෙරෙහි කරුණාවේ මෛත්‍රියෙන් අවවාද අනුශාසන ලබා දෙන්න සිල්ලා සිටිමි. ඇත්තරම ඉතින් තාම විපස්සනාවට හැරිලා නැහැ. ඒ කියන්නේ ආනාපාන සතිය දැන් ඔය වගේ කරගෙන යනකොට හොඳට දැන් හිත තැම්පත් වෙලා තියෙනවා, එකඟ වෙලා තියෙනවා. දැන් ඔය தත්ත්වය පවත්නකොට ආනාපාන සතිය හරහාම දැන් දැන් ටිකක් ඒ පැත්තට තමයි කිට්ටු කරලා තියෙන්නේ. දැන් ආනාපාන සතියේ මොහොතේට හිත එකඟ වුණා. හිතේ දැන් ඔන්න ප්‍රමෝදයක් පහළ වෙනවා. සතුටක් පහළ වෙනවා. දැන් මේ සතුට ඕක තුල නිකන් මේ කියන්නේ ඒකට අහු වෙන්න යන්නේ නැතුව අපි තුමු මේ සතුට දැන් මේක සතුට මගේ මේ කියලා මේකේ මේක ඇතුලේ ඉන්නව වෙනුවට සතුටින් අයින් වෙලා මේ දැනෙන ප්‍රීති ස්වභාවයෙන් අයින් වෙලා සතුට දිහා බලන්න පුළුවන් නම් ප්‍රීති ස්වභාවය දිහා බලන්න පුළුවන් නම් අන්න ආනාපාන සතියෙන්ම විපස්සනාවට හැරෙන්න පුළුවන්. ඒක බුදුහාඳුරෝ බුදුරයන් වහන්සේ පෙන්නනවා ආනාපාන සති සූත්‍රයේදී. පීති පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. නැත්නම් සුඛ පටිසංවේදී අස්ස සිස්සාමිති සික්කති. කියලා අර ආනාපානය හරහා යනකොට හොඳට හිත එකඟ වුණාට පස්සේ ඇතම් යෝගාවචරයේකට මේ ආනාපානය හරහාමත් සතුටක් පහළ වෙනවා. ප්‍රීතියක් පහළ වෙනවා. එතකොට නිකන් කය පිනවා යනවා තේරෙනවා. රැලිලා යනවා වගේ තේරෙනවා. නැත්නම් පා වෙනවා වගේ තේරෙනවා. තමනිය උඩ ඉන්නවා වගේ තේරෙනවා. මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වභාවයන්. කියන්නේ තමන්ට දැන් දැනෙන සැහැල්ලුවක්. මේ සතුටක්, සැපයක්, ප්‍රීතියක් මේ ඔක්කොම ඇවිල්ලා වේදනාවේ ස්වභාවය. වේදනාවන් කියන්නේ සුඛ වේදනාවන් තියෙනවා, දුක් වේදනාවන් තියෙනවා, මදහත් වේදනාවන් තියෙනවා. දැන් මතුවලා තියෙන්නේ මේ සුඛ වේදනාවන්, සැප වේදනාවන්. ඒ සැප වේදනාවන් කියන දේවත් මගේ කරගන්න යන්න එපා, මේකටත් අහු වෙන්න යන්න එපා. මේවා තව තව ඉල්ලන්න යන්නත් එපා. කරන්න තියෙන්නේ දැන් මේ සැප වේදනාවන් මතුවෙනවා. මතුවෙනකොට සතිමත් බවක් තුලින් මේ සැප වේදනාවන්ට මොකද වෙන්නේ කියලා බලන්න. ආනාපානයේ ඉන්නකොට ඔන්න දැන් සැප වේදනාවක් මතුවෙනවා. ඒක දැන් සැප වේදනාව නිරීක්ෂණය කරනවා තමන්. නිරීක්ෂණය කරද්දී ඔන්න සැප වේදනාව පොඩ්ඩක් එහාට මෙහාට වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක නැති වෙලා යනවා. ඉතින් ඔන්න ආයෙත් සමහරවිට ආනාපානිය දැනෙන වෙන්න පුළුවන්. එතකොට ඒක දිහා බලනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් සැප වේදනාවක් පහළ වෙනවා. සැහැල්ලුවක් තේරෙනවා. අන්නේ සැහැල්ලුව දිහා බලනවා. සැහැල්ලුවට මොකද වෙන්නේ? සැහැල්ලුව දිගට මේ මට්ටමේ තියෙනවද නැත්නම් සැහැල්ලුවත් මුලින් පොඩ්ඩක් නිකන් බරගතියක් දැන්නලා ඒ බරගතිය අඩු වෙලා සැහැල්ලු වේගන යනවද? නැත්නම් මුලින් සැහැල්ලු ගතියක් තිබිලා ඒක දිහා බලනකොට ආයි බර ගතියක් බවට පත් වෙනවද කියලා මෙන්න මේ ඒ ලක්ෂණ ටික මේ දැනෙන දැනීම් ටික හොඳට නිරීක්ෂණය කරන්න. එතකොට ඔන්න ආනාපාන සතිය හරහාම අපිට තව ටිකක් මේ විපස්සනා පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්ස මා කලක සිට භාවනා කරන යෝගිනියක් මි. මාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මූල කර්මස්ථානට සිත යොමු කර සිත සමාධිගත වූාට පසුව ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කයේ ස්පර්ශයන්ට සිත යොමු කරමි. කයේ ස්පර්ශ වී තිබෙන ස්ථාන ක්‍රමක්‍රමෙන් සැහැල්ලු වී යයි. සමහර අවස්ථාවලදී පාදවල වේදනාවක් දැනේ. එවිට ඒ පිළිබඳව මෙනෙහි කරමි. ඒ වාද ක්‍රමයෙන් නැති වී යයි. මින් ඉදිරියට යාමට මා කල යුත්තේ කුමක්දයි පහදා දෙනුමින් කාරණිකව ඉල්ලා සිටිමි. සක්මන් කිරීමේදී දෙපා වල සිත පිහිටුවාගෙන සක්මන් කරමි. ඊට පහසුවෙන් සක්මන් කළ හැකිය. සමහර අවස්ථාවලදී අරමුණු එයි. ඒවා ඉවත් වී යයි. නැවතත් දෙපා වලට සිත යොමු කර සක්මන් කරමි. බොහෝ වේලා සක්මන් කිරීමෙන් පසු සමහර විට මුහුණේ සහ අත්වල කූඹි කනවා වගේ දැනේ. මෙය ධාතු ලක්ෂණයක් දැන්න පහදා දෙන ලෙසද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි. වෙලා තියෙන ටික හොඳයි. මේ ඒ කියන්නේ විවිධාකාර ඔය වගේ ලක්ෂණ පහළ වෙනවා කෝමිද වෙනවා වගේ වෙනවා කඩි කනවායි කියලා තැනෙනවා ඉතින් එක එක එක එක ඒවා කියනවා ඒ ඔක්කොම මේ භාවනාව හොඳට වැඩෙනවා කියන ලක්ෂණ. ඇත්තටම කෝඹියත්ෙත් නැහැ කඩියත්ෙත් නැහැ. මෙතන මේ තියෙන්නේ නිකන් අර පොඩි ස්නායු වල මේ එකක් තියෙන්නේ. ඒ ගැන එච්චර ප්‍රශ්නයක් කරගන්න එපා. දිගට කරගෙන යන්න. ඊළඟට ප්‍රශ්නයක් වශයෙන් මුලින් මොකක්ද හුවේ මේ සිත සමාධි වුණාට පසු ඔබ වහන්සේගේ උපදේශපදි කය ස්පර්ශයට සිත යොමු කරන්නේ. දැන් මට මතක් වුණා. දැන් ඔය ඔය ටික බලන්න ඉතින් කාලයක් කරන්න ඕනේ. මෙතන කියන්නේ අපිට දැන් මේක පොඩ්ඩක් බැලුවා කියලා දවසක් දෙකක් බැලුවා කියලා මදි. මෙතෙන්දි කායේ කානුපසී විහෙරති කියලා බුදුහාඳුරෝ කියන්නේ මේක ඉතින් මේ කය දිහා බලමින් කියන්නේ අපේ දැන් එකඟ වෙච්ච හිතක් තියෙනවා. මේ හිත පාවිච්චි කළා කය හොඳට බලබලා හොඳට නිරීක්ෂණය කර කර මේවැයි මොකද්ද වෙන්නේ කියලා හොඳට විමසිලින්ෙන් බලබලා සායන කාලයක් ඉන්න ඕනේ. ඒ නිසා කලබල වෙන්න එපා. කියන්නේ අපි ඊළඟ පියවර දැනගත්තා කියලා එකපාරට එතනට යන්න බෑ. අපි මෙතන යම් කළ යුතු ප්‍රායෝගිකව කළ යුතු යමක් තියෙනවා. ඒ නිසා තව දුරටත් මේකම කරන්න ආනාපාන සතියෙන් යන්න ඒකෙන් හිත එකඟ කරගන්න ඊළඟට කයේ දැනෙන දේවල් හොඳට නිරීක්ෂණය කරන්න. ඒ දැනෙන දේවල් අතර අපිටම දැනෙන දේවල් පහක් තියෙනවා. ඒකෙන් එකක් හොඳට වැඩියෙන් දැනෙනවා නම් අන්න එතෙන්ට හිත යොමු කරන්න. ඒක හොඳට බලන්න. ඒක බලාගෙන ඉන්නකොට අපි තුම ඒක නිකන් නොදැනී යනවා නම් අපි තුම ඒ වෙනකොට වෙන දෙයක් තමන්ට දැනෙනවා නම් ඒක හොඳට හිත යොමු කරන්න. ඒක හොඳට බලාගෙන ඉන්න. මේ දේවල් හොඳට බැදීම හරහා තමයි අපිට ඉස්සරහට යන්න පුළුවන්. මේක බහුලීකృత වෙන්න ඕනේ. පින්වත් ස්වාමීන් වහන්සේ මම කලින් එක් භාවනා වැඩමුළුවට පමණක් සහභාගී යෝගිනියක් මේ. එම භාවනාව සහභාගී වී ගෙදර ගිය පසුවද මා සිහියෙන් සතිමත්ව කාලය ගෙවමි. සිතරු දැන්න අරමුණු දිහා ඊටමත් ඉවසීමෙන්ද කුසලයෙන්ද අකුසලයෙන්ද කියා සිතා අවබෝධයෙන් කාලය ගෙවමි. ඊයේ දවසේ පස්වරු 3 4 පැය දක්වා පරයන්ක භාවනා රාඩියේ සක්මන් භාවනාවෙන් පසුයි. මා හුස්ම ගැනීම පිට කිරීම සිහියෙන් යුතුව කරගෙන යමි. නාසිකාග්‍රයෙන් පටන් ගන්නා හුස්ම රැල්ල උදරයේ පිම්බීම තෙක් මා සිහියෙන් බලා සිටිමි. නැවත පිට කිරීමත් උදරයේ හැකිලිමත් සමග උණුසුම් සුසුම් රැල්ලක් පිට කරමි. මේ ක්‍රියාවලියට අවධානය ඇතිව කරගෙන යන අතරතුර මා පා වුණාසේ කිසිම අරමුණක් නැතුව සිටියෙමි. මා හොඳින්ම අවදීන්. නමුත් සිත නිින්ද ගිහින් ලෙස හුස්ම වැටෙනවා නොදැනින. ගැඹුරු නිින්දක දෝ සිත නැති කෙනෙක් වාගේ දැනුනි. මම ඔහේ බලා සිටියා. රූපමාලා එනවා යනවා. 3:40ට හරියටම මම පියවි සිහියට පැමිණෙමි. මට ලොකු සැහැල්ලුවක් දැනින ප්‍රීතියක්ද ඇති වුනේමි. ගියවරත් භාවනාවේදී මෙවැනි සුළුසුළු අවස්ථාවන් ඇති වුනි. පින්වත් ස්වාමීන් වහන්සේ මට අනුකම්පාවකට මේ පහදා දෙනු මැනවි. එදිනම සක්මන් භාවනාවේදී ලනුපැදුර මත භාවනාවේ යෙදුණෙමි. දකුණු පාය ඔසවනවා බිම තබනවා සමගම යටිපතුලේ තද වේදනාවක් හටගන්නවා. ගල් තැලුමක් තිබෙන නිසා. එය මෙනෙහි කරමි. වම වම ඔසවා තබනවා කියා මෙනෙහි කරමි. ලනුපැදුරු ටික වේලාව ලනුපැදුරු ටික වේලාවකින් ගොරෝසු බව වැටහින. සිමෙන්ති පොළවටද පය තබා සක්මන් කරමි. මේ භාවනාව විනාඩි 30ක් 40ක් පමණ තරම් තරම්. මේ අතරතුරදී මට වමනයට එන ගතියක්, ක්ලාන්තයක්, බඩ පෙරලෙන ගතියක් දැනුනි. මා අයිනට වී බඩ අල්ලාගෙන පුදුගුණ වෙන්නේ කිලමි. නැවත මා සක්මන් නොකර පහත මාලයට පැමිණ පර්යංකයේ භාවනාවට වාඩි වුනිමි. නැවතත් සිත හුස්ම සිත හුස්ම පිට කිරීම හුස්ම ගැනීම මෙනෙහි කරමි. ඇති වෙලා නැති වෙලා යන රූප සමූහයක් සමග මුළු මීචිරගල වනයේම ටම අවුව පායලා තිබුණි. <laughs> මම එය දුටුවාම මම මගින් විමසුවා දැන් රාත්‍රිය උදා වුණාදෝ මේ ඉක්මනට කොහමද අවුව ආවේ කියලා. දැන් දැසර බැලුවා. මුකුත් නැහැ. අන්ධකාරයි. සිතේ මායාවල්. නැවත සිත හදාගෙන භාවනාව සිදු කරමි. හුස්ම ගන්නවා පිට කරනවා සිත පිහිටුවා විනාඩි 15කට පසු මගේ වම් අතේ මැද ඇඟිල්ල මොකෙක් හරි සතෙක් කැහැවහා. අත ගසලා පැත්තකට දැම්මා. මගේ ඇස් ඇරුණා. නැවතත් මං සිත පිහිටුවා භාවනා කළා. ඔහේ සිටියා. විනා භාවනාවක් උනේ නැහැ. අනුකම්පාවෙන් මේ தත්ත්වය පහදා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. හරි. ඒ කියන්නේ අධ්‍යයම් ටික වැරදි නැහැ. අර අපි ඒක අර්ථ දක්වන විදිහයි උතන තියෙන්නේ. කියන්නේ අපේ හිත එකඟ වෙනකොට යම් වෙලාවකට නිකන් ආලෝක සබහායන් පහළ වෙනවා. ඒ කියන්නේ නිකන් පලාතම එළිය වුණා වගේ දැනෙනවා. ඒක මේ හිත හිතේ තියෙන අර නීවරණ ටික පහවීම හරහා තමයි යෝක සිද්ධ වෙන්නේ. ඒක කිසිම එකේ වරදක් නැහැ. ඒක මේ මීතිරිගලට හඳපායලා නෙමෙයි මේ <laughs> හිතේ තමයි මේ කෙලස් ටික අයින් වෙලා තියෙන්නේ. ඒ නිසා ඒක ගැන බය වෙන්න එපා. කරලා තියෙනවා හොඳයි. ඊළඟ පොඩි දෙයක් මට කියන්න හිතුණා මේ බලන්න චුට්ටක් මේ ආනාපාන සතිය කයට નિરાයාසයෙන් වෙන්න ඉඩ හරින්න. කියන්නේ අපේ අපේ හුස්ම උවමනාවෙන් ගන්නව නෙමෙයි. උවමනාවෙන් පිට ගන්නව නෙමෙයි. කයට පුළුවන් තරම් විවේකීව එයාගේ පාඩුවේ නිදැල්ලේ හුස්ම ගන්න දීලා අපිට තියෙන නිකන් පැත්තකට වෙලා මේක දැනුවත් වෙන්නයි තියෙන්නේ. දැන් කෙරලා තියෙනවා භවනාව. තව පොඩ්ඩක් බලන්න කොහෙදි හරි තමන් මෙහෙවනවද කියලා. කොහෙදි හරි තමන් නිකන් ආයාසයෙන් බලෙන් හුස්ම ගන්නවද කියලා බලන්න. එහෙම බලෙන් හුස්ම ගන්නවා නම් ඒක පොඩ්ඩක් අඩු කරගන්න. ඒක අඩු කරගෙන බලෙන් හුස්ම ගන්නවා වෙනුවට මේ කයට નિરાයාසයෙන් ස්වාභාවිකවම හුස්ම ගන්න ඉඩ දීලා Tamanට තියෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ අවධානයෙන් ඉන්න එකයි තියෙන්නේ. ඊළඟට මේක සඳහන් වෙනවා නාසිකාග්‍රේ සිහිය තියාගෙන ඊට පස්සේ උදරයේ පිම්බීම හැකිලීමත් බලනවා කියලා. මේ දෙකෙන් එකක් තෝරගන්න. දැනට මේ යන විදිහට ආනාපාන සතිය හොඳට කෙරෙනවා. නිසා පිම්බීම හැකිලීම බලන්න යන්න එපා. ඒ වෙනුවට ආනාපාන සතියෙම වඩන්න. ආස්වාස ප්‍රස්වාසය කියන්නේ සිද්ධ වෙන නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත තියාගෙන ඉන්නවා. ආස්වාසයක් ගානේ දැනුවත් වෙනවා. ප්‍රස්වාසයක් ගානේ දැනුවත් වෙනවා. ආස්වාසයක් එක්ක ඇතුළට යන්නත් එපා, ප්‍රස්වාසයක් එක්ක පිටට යන්නත් එපා. අපිට තියෙන නතර වෙලා මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේම ඉන්නයි තියෙන්නේ. ඊළඟට සක්මන් භාවනාවේදී මට තේරෙනවා විදිහට පොඩ්ඩක් මේ <clears throat> ගල්තලුමකුත් තියෙන හින්දා මේ ඒ තරම්ම හොඳ නෑ මං හිතන්නේ මේ රණුපැදුර පොඩ්ඩක් සිමෙන්ති පොළව පාවිච්චි කරන්න. ඒ කියන්නේ මේ සිමෙන්ති පොළව නැත්තම් ওই ටයිල් එක ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ තමන්ගේ ශරීර සෞඛ්‍යයක් තියාගන්න එතන එතන හිත යොදවලා මේ අවධානයෙන් ඉන්නයි තියෙන්නේ. භවනා වැඩිලා තියෙනවා. ඒ නිසා අතන තේරුම් ගන්න තියෙන්නේ අපේ කෙලස් ටික ටිකක් දුරු වෙනකොට නැත්තම් නීවරණ ටික යටපත් වෙනකොට අර වගේ ආලෝක ස්වභාවයන් එනවා. ඒ ගැන ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඒක දිහා දැන් ඒව ඔස්සේ යන්නේ නැතුව ඒ ආලෝක ස්වභාවයක් ආවහම ඇස් අරින්නෙත් ඇස් අරින්න යන්නෙත් නැතුව ආනාපානය ඔස්සේම යන්න. එතන අපි අපි මේක වැරදි වැරදි විතර අර්ථකථනය දුන්නොත් අපි ඇසර්ලා බලනවා මේ මොකද්ද වෙන්නේ කියලා. ඒක ගැන ඒ තරම බය වෙන්න එපා. අපිට තියෙන්නේ ආනාපානෙත් එක්කම දිගට යන්නයි තියෙන්නේ. හොඳයි. එතුණි ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අවසන් වෙයි. හොඳයි. එතකොට අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න අවසන්යි. කාට හරි වාචිකව ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. හරි. හොඳයි. එහෙනම් අපි පැය එකහමාරක වගේ කාලයක් ධර්ම සාකච්ඡා නිරත වෙලා තිනවා. කට්ටිය දැන් ටිකක් මේ භාවනාවට බැහැලා තියෙන බව තේරෙනවා. ඉතින් උනන්දුවෙන් කරගෙන යන්න අපිට තව දවසක් දෙයක් තියෙනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය හිතන්න Tamanට මේ සෑහෙන කාලෙකින් ලැබිච්ච අවස්ථාවක්. ඒ නිසා පුළුවන් තරම් Taman එක්කම ඉන්න. පුළුවන් තරම් මේ කයත් එක්කම ඉන්න. පුළුවන් තරම් වර්තමානයේ මේ කයත් එක්ක හිත පිහිටවාගෙන සතිය දිනු කරන්න උත්සාහත් වෙන්න. සියලු දෙනාටම මේ සඳහා අවස්ථාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.